අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කම කමිතබ්බං සුපත්ත්‍වා <coughs> යෝගාවචර ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සරණෝනේ හැමදාම මේ වගේ බ්‍රහස්පතින්දාට මුදේ හතමානදලා අටමාන දක්වා පැයේදී ධර්ම දේශනාවට වෙන් කරගෙන තිනවා සතිපතා. ඉතින් ඒ අනුව අදත් අපිට ධර්ම දේශනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ සඳහා සියලුම දෙනා සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 සුතවා භික්කවේ අරිය සාවෝ ශාවකෝපි සුඛම්පි වේදනං වේදේති අදුක්ඛම සුඛං අදුක්ඛම වේදනම්පි වේදේති අදුක්ඛම සුඛං වේදනන්ති වේදේපි වේදේති తත්‍ර භික්ඛවේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කිං නානා කරණෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ධර්මදේශනාවේ මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු සල්ල සූත්‍රය කියලා බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සරුවච්චන් දේශිත ත්‍රිපිටකයේ සංයුත්ත නිකාය කියන පොතේ සලායතන සංයුත්තේ. ඒ සලායතන සංයුත්තේ බොහොම සංයුත්ත කියලා කියන්නේ ඇත්තටම ගොඩක් දේවල් එකතු කරලා කැටි කරලා හදුවා කියන අදහස. ඒකේ තියෙනවා විවිධ මාතෘකා යටතේ එකතු වෙච්ච සූත්‍ර. ඒකෙදි මේ වේදනා සංයුත්තේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ වේදනා කොටසේ වේදනා සංයුත්තේ කියලා මම ඒකත් කියන්නේ. තියෙන සූත්‍රයක් මේකේ සඳහන් වෙලා තියෙනවා. මේ සූත්‍ර පිටකයේම මේ සංයුත්ත නිකායෙම මේ සලායතන වර්ගෙම මේ වේදනා සංයුත්තේම කොටසක් තමයි අපි මේ දවස්වල පල්ලෙහා මේ දවස් තුනේ භාවනා වැඩමුළුවටත් තරම් තියෙන්නේ. ඒකෙදී දත්හබ්බ සූත්‍රය කියලායි ඒකට නම තියලා තියෙන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා. ඒ සූත්‍රයට අනුතරව තමයි මේ සල්ල සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් දෙකේම ඒ සංයුත්නිකායේ නාමකරණය යනව බලනකොට මේ වේදනා කියන චෛසික ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් පල්ලෙහා දිබන කියනකොටත් එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනකොටත් ඒක තේරෙනවා. ඒ වේදනාව පිළිබඳව යම් කිසි කෙනෙකුට භාවනාවේදී කතාකරනද අවබෝධකරනද එයා සෑහෙන දුරට භාවනා කරපු එහෙම නැත්නම් භාවනා ඉවසීමේ ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මාතෘකාව හරිම කම්මැලි. මේ මාතෘකාව නිදිමත කරවන සුළුයි. ඒ නිසා හුඟ දෙනකොට බණ කියනකොට නිින්ද යනවා. මොකද ඒ මට්ටමට භාවනාව ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒක වැටහෙන්නේ නැහැ. ඒක තියෙන්නේ ඉහට උඩින් ගිහිල්ලා. නමුත් මේ වේදනාව කියන ගලේ හැප්පෙන්නේ නැතුව ඉදිරි ගමනක් නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒ මොකද මේක මේ සූත්‍රවල අවසානයේ සරුවචන්සේ වේද වේද යති වේදනා වේදනා කියන නාම පදය වේද යති කියන ක්‍රියාපදය වේදක කියලා කියන්නේ විඳින්නා ලැබෙන ගුණයට වේදය කියලාත් කියනවා. වේදය කියන්නේ ඥානයට නම. ත්‍රිවේද පාරගු කියලා කියන්නේ මුද්‍රණාසේ පහළ වෙන්නේ ඉස්සලා ඥානය තුන් ආකාරයෙන් ලැබු කෙනාට කියන ත්‍රිවේද පාරගු කියලා. ඒ නිසා ඥානය පහරඳාපවතිලා තියෙන්නේ මේ වේදනා චෛසිකේ මතයි. වේදනාව ආත්පසින් අවබෝධ කරපේ කරාට ඥානෙ තියෙනවා. එහෙම නැති විණ්‍යා කුප්පයයි කියලායි කියන්නේ. වේදනාව අඳුනන්නේ නැහැ. පොඩ්ඩක් එනකොට කේන්ති ගන්නවා. එහෙම නැත්නම් උනාට වැඩි උඩ දාලා පාටි දාන්න හදනවා. ඒක ලියලා දෙකෙම කුප්ප වෙනේ කරන්න ඥානයක් නැහැ. බොළඳ පිනිසු විදියට අපි සලකනවා. මේව නැත්නම් නොදියුණු ආර්ය විනේ නොදියුණු මිනිසුන් විදියට සලකනවා වේදනාව අනුව එimhe නටන මිනිසයාට. මෙතන මේ බුදුහාමුදුර මේ සල්ල සූත්‍රයේත් එහෙම නැත්නම් පල්ලෙහා අපි සාකච්ඡා කරන මේ දඨබ්බ සූත්‍රයේත් මේ தත්වයෙන් උපදින කෙනෙක් බුදුහාමුදුරෝ ආදී උත්තරමන්වාසලා ගරු කරන තාලෙට වේද ගු නැත්නම් වේදය දැනගත්ත වේදගු தත්වෙටපත් වෙන්න බුදුහාමුදුර අපිට උදව් කරනවා. අපිට සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් උගන්වලා කියනවා පුළුවන් නම් ජීවත් වෙන කාලේ මරණය වෙන්නේ ඉස්සර වෙලා, ලෙඩ වෙන්නේ ඉස්සර වෙලා, වයසට යන්නේ ඉස්සරලා මෙන්න මේ වේදනා චෛසිකේ තේරුම් අරගෙන වේදගූ தත්වෙටපත් වෙන වේදය සාක්ෂාත් කරන්නයි කිය. ඉතින් සාක්ෂාත් කිරීමේදී විවිධ පැති වලින් මේ වේදනා චෛසිකේ ගෙන හර දක්වනවා. මේ සල්ල සූත්‍රයේදී බුදුරජාණන්සේ කතාව මාතෘකාව දෙබ්බස ආරම්භ කරන්නේ මෙහෙමයි. මහන්නේ මේ අසුතවත් පෘතුජණයා. අපි දැන් කියමු අපිට තේන විදිහට මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒකම නෙවෙයි අත්ත අසුතවත් පෘතුජණයා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයම නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිකයක් අත්තොත් නැත්නම් අසුතවත් පෘතුජණයා අසුවිරු ඥාන නැත්තා වූ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා දුක්ඛම්පි වේදනම් වේදේති සුඛම්පි වේදනම් වේදේති අදුක්ඛම සුඛම්පි වේදනම් වේදේති. මේ මනුස්සයත් සැප වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, නොදුක් නොසුව වේදනා විඳිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇති කරපු මේ ආර්ය ශාසනයේ ආර්ය tattරපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාත් සුඛ වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, අදුක්ඛම සුඛ වේදනාත් විඳිනවා. එතකොට අහනවා බුදුහාමුදුරුවෝ මහන්නේ මොකද්ද ඉතින් මේ දෙකේ වෙනස? ආර්ය tattරපත් වෙනවා කියලා මොකද්ද හම්බෙලා තියෙන්නේ? මොකක්වත් හම්බෙලා නැහැ. පෘතජ්ජනියත් දුක් විඳිනවා, සැප විඳිනවා, නොදුක් නොසුව වේදනා විඳිනවා. ආර්ය ශ්‍රාවකයා සැප විඳිනවා, දුක් විඳිනවා, නොදුක් නොසුව වේදනා විඳිනවා නම් මොකද්ද බුදුසසුන කෝ විශේෂෝ මොකද්ද මේ දෙන අතර තියෙන විශේෂේ කෝ අදිප්පාය එහෙනම් මොකද්ද මේ ආර්ය බවටපත් උනා කියන එක ඇති අදහස කෝ නානා කරනම් මොකද්ද මේ දෙක අතර වෙනස්කම එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා භගවන් මූලකෝ නොබන්තේ ධම්මා භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි ස්වාමීන් ධර්මයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට වැටෙනවද ඒ ආකාරයට අපිට කියලා දෙනවා පියාණ කාට හැසිරෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ විසින්ම කරන ලද යෝජනාව නැත්නම් මාත්‍රකාව සංඝයා අනුමත කළා කියනවා අපිට අවසරයි අපිට මේක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තමයි ධර්ම ස්වාමී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අම්මා කාට දේශනා කරනවා නම් අපි ඒක දේශනා කරන්න කැමතියි කියලා. ඒක නිසා අපි ගත්තොත් බෞද්ධ බෞද්ධයෙක් කියලා ගන්නකො බෞද්ධයෙක් ගත්තත් බෞද්ධය හිතා ඉන්නවා නිවන් දැක්කට පස්සේ සැප විඳිනවා මිසක් දුකක් නැහැ. එහෙම නැත්නම් අදුක්කම සුඛයක් නැහැ. නිවන් දැක්කට පස්සේ ආ වෙනමම ලෝකයකට යනවා වේදනාව සම්බන්ධව අනේ අපි කවද්ද දෙතින්ද යන්නේ. ඒක මේ සියල්ලෙම අංග සම්පූර්ණ වෙච්ච සුඛ තත්වයක්. මෙන්න මේ මෝඩකම තියෙන තාක්කල් බෞද්ධයරත් කියන්න වෙන්නේ අසෘතවත් පුතුජන කියලා තමයි. කිසිම දවසක මේ වේදනා චෛතසිකයේ පහළ වෙන්නේ බෞද්ධයේද අබෞද්ධයේද නිවන් දකෝ කෙනෙක්ද නැති කෙනෙක්ද කියන එක චෛතසිකයට මායින් කිරිලක් නැහැ. ඒ චෛතසිකයට මායින් කරන්නේ නැති නිසා ඒ චෛතසිකේ නිවන් දකින්නේ නැහැ. චෛතසිකයේ අබෞද්ධයරත් පහළ වෙනවා. අබෞද්ධයරත් පහළ වෙනවා. ආර්යයන් වහන්සේටත් පහළ වෙනවා. පුදුජනයටත් පහළ වෙනවා. නමුත් ආර්යයන් වහන්සේ කියලා කියන්නේ ඒකට පිළිහිටන ආකාරය දන්නවා. හරියට කියනවා මේ විදුලිය මේ ගේ පුරාම තියෙනවා. විදුලිය දන්න කෙනා අනන්තවත් වැඩ ගන්නවා. ඒකට රබර් ග්ලව් එකක් දාගෙන ටෙස්ටර් එකක් තියාගෙන මේ මේ තැන් වල අනතුරුදායකයි කියලා දැනගෙන එයා හොඳට වැඩ ගන්නවා. මෝඩයා අරකට ඇඟිලි ගහලා විදුලියෙන් ජලය රත් කර ගන්නව වෙනුවට කරන්ට් අද්ද ගන්නවා. විදුලියෙන් එළිය ගන්නව වෙනුවට කරන්ට් අද්ද ගන්නවා. විදුලියෙන් ෆෑන් එකක් කරකවලා ගුරුර ශක්තිය ගන්න වෙනකොට කරන්ට් වදා. ඒකල කියනවා අම්මෝ මේක මහා භයානකයි ළමයි ඉන්න තැනක තියන්න එපා. ගෙවල් වලට ගන්න එපා. මේක මහා බරපතල ශක්තියක්. ඇත්ත. නෝ ශිල්පේ දන්නේ කෙනා තමන්ට gedette කරන ඔක්කොම වැටි ගන්නවා. ඒ නිසා ශිල්පේ දන්න කෙනාට විදුලියක් ශිල්පේ දන්නේ නැති කෙනාට විදුලියත් වගේ මූලිකව මතක තියාගන්න මේ වේදනා චෛතසිකය නිවන් දක්ක නැහැ කියලා මායින් කරන්නේ නැහැ. වේදනා චෛතසිකය කියලා කියන්නේ අනාත්ම ධර්මයක්. ඒක වැඩ කරන්නේ ධර්ම නියාමයකට පෘථග්ජනයා බෞද්ධ පෘථග්ජනයා පවා හිතනවා සැප වේදනාවක් එනකොට දුක් වේදනාවක් එනකොට අනේ මගේ මේ පෘථග්ජනකමානේ කම නිසානේ මේ සැප දුක් මට පෙළෙම තියෙන්නේ. අනේමට රහත් වුණොත් අනේ මන් නිවන් දැක්කොත් මට මේ මේ පෙළිල්ල නැති වෙයි. මට සදාකාලික සැපේ ඉන්න පුළුවන් මේ කියලා. ඉතින් මේකට තමයි තකතිරුකම් කියලා කියන්නේ. මේ නිසා අපි නිවන කියලා හිතානින් එක කවදාකවත් නිවන නොවේ. ඒක පරිණාමයටපත් වෙනකොට තමයි අපිට දුක එන්නේ. ඒ නිසා අපිට රූප ලෝකේ ගැනත් මේ වාගේම මේ බෞද්ධය කියන සතා අදහස් වගේ තියන්නේ ඒක තන්නේ කරබරු. කවදාකවත් ඒක නෙවෙයි රූප ලෝකේ අවබෝධ කරනකොට. වේදනාව පිළිබඳවත් අදහසක් තියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඒ තියෙන මතිමතාන්තර බොල් මත පුහු මත අයින් වෙලා පුලුල් මතයකටපත් වීමයි සම්මාදිට්ඨිය කියන්නේ. සංඥා ගැනත් හිතාන ඉන්නවා හඳුනා ගැනීම මත බුදුහාමුදුරෝ කිව්වහම 18 රියන් රැස් වේදන යන යන තැන පේන ඕන කෙනෙකුට අඳුර ගන්න පුළුවන් කෙනෙක්. අනේ එහෙම සංඥාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ බුදුහාමුදුරන්ට ඉඳ හම්බ වෙන එකක් නැහැ ලෝකේ. බුදුරජාණන්සේ සම්පූර්ණ මිනිස්සෙක් කියලා කට ඇරලා දේශනා කරුවා. නමුත් අද මොකද්ද මම වාගෙන තියෙන්නේ? අපි හඳුනා ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ පිළිබඳ තියෙන සංඥාව ගත්තොත් බුදුරජාණන්සේ පෙනේවි අනේ මේ මිනිස්සු මම නිසා කොච්චර පටලවාගෙන තියෙනවද කියලා. මේ බුද්ධ කියන වචනේ පටලවාගෙන තියෙනවා. ඒකේ සංස්කාර සකස් කිරීම බුද්ධ ආගම ළඟනේ යුද්ධ කරනවා. අද මතක නිසා අද ලෝකේ ඉන්නවා ත්‍රස්තවාදී කණ්ඩායම් අවිගත් ත්‍රස්තවාදී කණ්ඩායම් බෞද්ධයි කියලා ගන්න. මේ මෑතක් වෙනකන් හිටියේ නෑ. මෑතක් වෙනකන් බෞද්ධ ධර්මයේ පැතුරුනේ අවියෙන් නෙවෙයි සාමෙන්. අද වෙනකොට බෞද්ධාංකාරයට හිරියා කරනවා කිය බෞද්ධ අවියවුදට අතරගෙන සංස්කාර කිව්වහම අමනේ කරන්න නැති වැඩ කරනවා. ඒ වගේම විඥාන පැත්තෙන් බලනකොට හුඟ දෙනෙක් හිතන මේ විඥානේ ආත්මෙන් ආත්මයට යනවා කියලා විඥාණයට ආත්මවාදයක් දීලා යන තරමට තියෙනවා. ඉතින් මේ පස් පැත්තෙන්ම බුදුහාමුදුරන්න පුළුවන් මේක පෙන්ලා දෙන්න. නමුත් පෙන්ලා දෙන වැඩේ ඔය බෝධි පූජාට කියලා සාදු සාදු කියලා ඇවිදින වගේ ලේසි වැඩක් නෙවෙයි. ඒගොල්ලෝ දන් දීලා පින් කර ගන්න වැඩකුත් නෙවෙයි මේක තමා වශයෙන් අවබෝධයෙන් කෙරෙන්න ඕනේ. ඉතින් එකෙන් අදහස් කරන්නේ ඔක්කොටම මේ අවබෝධය තියෙන්න ඕනේ, ඔක්කොම නිවන් දකින්න ඕනේ, ඔක්කොම නිවන් දකි කියලා එහෙම කරන්නේ නැහැ. කවදා නමුත් හැබැයි වෙනසක් Taman තුල සිද්ධ වෙන්න නම් Taman මේ මේ අද අපි මේ ගන්න මාතෘකාවේදී මේ වේදනාව අපි හිතාන ඉන්න වේදනාව පිළිබඳව දැනට Tamanට එන සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා නිවන් දකින්න හොඳටම ඇති. ඩොයින් හැර මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් මේ වේදනාව අවබෝධ කරන්න මට මේ සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා වලින් පිට මොන හරි ඕනේ මට දසපාරමිතාව ඕනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඕනේ කියලා ඒ ඉතින් නොකරන වේදකමන කෝඳුරු තෙල් කාලා 7යි 7යි ඉල්ලන කතාවක් මේ වයින් බුදුහාමර පෙන්නන්නේ බුද්ධ ඥාණයට මේ පෙන්නන්නේ. එහෙම නැත්නම් බුදුහාමරගේ සර්වඥතා ඥාණයට කියනවා මාන්නේ අසුතවතෝ භික්ඛවේ පුතුජනෝ සුඛම්පි වේදනම් වේදේති දුක්ඛම්පි වේදනම් වේදේති අදුක්ඛම සුඛං වේදනන්ති වේදේති. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව සුඛ දුක අදුක්ඛම සුඛ කියලා තුනක් විඳිනවා. ඒකල බුදුහාමුදුර කියලා මම දන්නවා මගේ ශාසනයේ මගේ ආර්ය ශ්‍රාවකයෝ <coughs> ඒත් සුඛ වේදනා විඳිනවා. ඒ දුක් වේදනාව විඳිනවා. ඒ තදුක්කම සුඛ වේදනාව විඳිනවා. දැන් මෙතනකොට ප්‍රධාන මාතෘකාවක් මත වෙනවා. එහෙමනම් මහණෙනි මොකද්ද මේ ආර්ය සාපෘතු ජනාතරති වෙනස වේදනා චෛසිකයට සාපේක්ෂව. එනතන තවදුරටත් කියෙහි කොහොමද මහණෙනි ආර්යයන් වහන්සේ සහ පු탁ඥය අතර වෙනස සුඛ වේදනාවට. කොහොමද මහණෙනි මේ දෙක අතර වෙනස දුක්ඛ වේදනාවට. කොහොමද මහණෙනි මේ අදුක්කම සුඛ වේදනාවට කියන එක කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ බාගට කියලා ප්‍රශ්න නැත කරන්නේ. ඒකට සංඝයා වහන්සේලා වැඳලා කියනවා භගවන් මූල කහනෝ භගවද් බන්දේ ධම්මා. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම ඔබ වහන්සේ මුල් කරගෙන තියෙන අපිට තියෙන භගවා ඥානති අහන්න ඥානති. ඔබ වහන්සේට තේරෙන අපිට තේරෙන්නේ නැහැ. යම් ආකාරයට ඔබ වහන්සේ විස්තර කරනවා අපි ආකාරයට අසාව දාරන්න අපි අසලා දැනගෙන කටයුතු කරන්නම් කියලා ඒ සංඝයා බුදුම ගෞරවයෙන් අර එළියට එන තියෙන වචනේ අපි වෙනුවෙන් මේ අවුරුදු 2600 ඊට පස්සේ පහළ වෙන අපි වෙනුවෙන් අහලා තියෙනවා. ඒ හපු නිසා බුදුරජාණන්සේ දීර්ඝ සූත්‍රයකට ආරම්භය ලැබනවා මේ වේදනා සම්බන්ධයෙන්. ඉතින් ඒකෙදි හඳුන්වා දීමේදී සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මූල ධර්මානුකූල බැස ගැනීම තිබුණාට අර සංඝයා වහන්සේලාගෙන් ආරාධනාව ලැබුණාට පස්සේ සර්වචනාංශේ සඳහන් කරනවා මහනි මේ මිනිස්යාට ජීවත් වෙන මිනිස්යාට බහුලව තියෙන දුක. ඒක ඒ වචනෙන් කියන්නේ නැතුව කියනවා යම් කිසි කෙනෙක් දුකක් ආපුවාම දුක්ඛාය වේදනාය සපුට්ඨෝ සමානෝ දුක් වේදනාවක් ඇවිල්ලා අපිට මුදුන්පත් වෙච්ච වෙලාව ඉස්සර වෙච්ච වෙලාවේදී සෝචති ශෝක වෙනවා ඒ වගේම කිලමති ක්ලාන්ත හැදිලා වැටෙනවා පණිවිඩයක් එනකොටම ඒ තමන්ගේ ආදර දරුවෙක් නැති වුණා එහෙම නැත්නම් බිනිත නැතුණා, අම්මා නැතුණා, තාත්තා නැතුණා, එහෙම නැත්නම් මගේ වස්තුව ගිනි ගත්තා, විනාශ වුණා කියලා පණිවිඩේ එනකොටම කලන්ත හැදිලා වැටෙනවා. සෝචිත කිලමති පරිදේවති කේ ගහලා අඬනවා. පරිදේවනා කරනවා උරත්තාලින් කන්දති අත් දෙක පපුවේ ගහගෙන ඇයි හත් දෙයනේ මට මේ දේ වුනේ කියලා අහසට අත් දෙක දික් කරනවා පපුවට ගහ ගන්නවා. ඒ විදිහට සම්මුවන් ආපජ්ජතියාට කරන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද නොදන්නේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක නොවන කිසිම කෙනෙක් ලෝකේ නැහැ. අපිට ওই චිත්‍රපටිවලත් එහෙම නැත්නම් පත්‍රවලයි ටෙලිවිෂන් වල ඕපෙන්නන්න වෙන්නන hina වෙලා ඇඳලා ලස්සන රූපලාවන්‍ය කරගත්ත කට්ටිය තමයි. නමුත් ඒගොල්ල පිටිපස්සේ තියෙන ඌට වඩා දුක් ඉඳ ගන්න බැරි කියා ගන්න බැරි දුකක් තියෙන. ඉතින් ඒක මුලයි අරගෙන සරුවත්යන්සේ දේශනා කරනවා මේ මිනිස්සුයෙකුට දුකක් ආවට පස්සේ ඒ මනුස්සයා සෝචති කිලමති පරිදේවති උරත්තාලෙන් කන්දති සම්මෝහං ආපජ්ජති. ඒක මම හිතන්නේ අපිට තේරුම් ගන්න බැරි නෑ. අපි ආගම් පන්තියකට වාඩිලා මේක ඉඳගෙන හිටියත් වෙන බාහන පාඩම් පන්තියකට ගියත් අපි දන්න දෙයක්. එතෙන් ආවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ මිනිස්යාර දුක් වේදනාවයි අපි හිතමු අතප්පය කැපිලයි කියලා. අතප්පය කැපුණා නම් එතන කය පීඩාවටපත් වෙනවා දුකටපත් වෙනවා පෙළෙනවා. මේ කායික දුක මතින් චෛතසිකව දෝමනස්සයකටපත් වෙනවා. අයියෝ මගේ මෙච්චර ලස්සන ගමන් යන්න තිබුණ කකුල කැඩුනා. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. මොනවා හම්බ කරුවත් වැඩක් නැහැ කියලා අර කකුල නැති වීමෙන් ඇති වෙන කායික දුක එකක්. දෝමනස්ස දුක එකක්. දෝමනස්ස දුක කියලා කියන්නේ චෛතසික දුක. මේ දෙක අතර කිසිම වෙනසක් දන්නේ නැති සතාට කියන පුතඥය කියන. කායික වේදනාවත් එක්කම අනිවාර්යයෙන්ම දෝමනස්ස වේදනාව ඇවිල්ලා ඒ දෙක කලවම් වෙලා කෝක ඉස්සර වුණාද කෝක පස්සර වුණාද කියලා හිතා ගන්න බැරි එක්කරාට කියනවා පුතඥයයි කියලා. නමුත් ආර්යයන් වහන්සේ කෙනෙක් හෝ ආර්ය ප්‍රතිපදාවට බැසගත්ත කෙනා දැනගන්නවා අසා දැනගන්නවා මේ දුක්ඛ වේදනාවේ පළු දෙකක් තියෙනවා එකක් කායික ඒකට දුක්ඛ වේදනා කියනවා අනිත් එක මානසික ඒකට දෝමනස් වේදනා කියලා කියනවා ඒක ඉතින් අපි බුදුහාමුදුරගෙන් අහලා දැනගන්න ඕනේ ඊට පස්සේ දුකක් ආපු වෙලාවක අර දුකෙන් සම්මෝහයටපත් වෙන වෙනුවට ඉසాత බඳගෙන අඬන වෙනුවට මේක කොච්චරක් මේ කයට වෙච්ච හානිය නිසා දුක් වීමන්ත කොච්චරක් හිත නරක වීම නිසා වෙනවද කියලා බලන්න යන කෙනාට යෝගාවචරයි කියලා කියනවා. මේ දෙක වෙන් කරන්න හඳුනා ගන්න එක්කනට යෝගාවචරයි කියනවා තාම ආර්ය තත්ත්වයටපත් වෙලා නැහැ. එයාට තාම තියෙන දෙක කලවම් වෙලා. අන්නේ දෙක වෙන් කරගන්න දවසේ මේක මේක ඇත්තටම මේ කකුල කැඩිච්ච නිසා, ලේ ආපු නිසා, සර්පෙක් ගහපු නිසා, නැත්නම් අම්මා තාත්තා මැරිච්ච නිසා වෙච්ච එක. ඒකට පශ්චාත්තාපේන එක. පරි මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුක අයින් කරලා දෝමනස්සේ වෙන් කරගන්න පුළුවන් කෙනා පුතුම අස්ස සිල්ලක් ලබනවා. අපි මේ ප්‍රධාන වෙච්ච දෙයට අමතරව මේක ආලවට්ටම් කරන්න ගිහිල්ලා තමන්ගේ ජීවන මාන්නය ඉස්සරට ඉස්සර කරගෙන දෘෂ්ටිය ඉස්සර කරගෙන තණ්හා නැති වෙච්ච කාලේ තියෙන තණ්හාව ඉස්සර කරන පුදුමාකාර විතර ඉතුරු වෙච්ච සේරමත් හරි ඉසాత බැඳගෙන අඬන ගතිය දිහා බලනකොට ලෝකයා හිතරෙම අඬන්න ඕනයි කියලා. අඬන කෙනා තමයි හොඳට හැඟුම්බර කෙනා හොඳ ජීවත් වෙන කෙනා. බුදුජානකසේ සඳහන් කරනවා එහෙම මිනිස්සුන්ට කවදාකවත් manussකම අත්දකින්න හම් වෙන්නේ ජීවත් වෙන්න වෙලාවක් හම් වෙන්නේ. ඒ වෙනස නැති වෙච්ච ගැල්ලට අඬනවා. මිසක කවදාකවත් ඉතුරු වෙච්ච ටික දකින්නෙත් නැහැ. කවදාකවත් දකින්නේ නැහැ සම්මෝහය කියන්නේ ඒකට. කොච්චර ඉතුරු නැතර නැති වෙච්ච කැලලට තමයි අඬන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට මේ ලෝකේ කවදාකවත් පරිපූර්ණත්වයටපත් වෙන ලෝකයක් නෙවෙයි ඌනතාවයක් තියෙන්නේ. අත්‍රි අති අතිත්ත භාවේ තෘප්තියටපත් වෙන්නේ. ඒ නිසා අපිට නැති කෑල්ල අල්ලගෙන ඇයි මවන්නේකට මේ දේ වෙන්න බැරි කියලා කල්පනා කරන මිනිස්සයා පෘථග්ජනයා කවම කවදාකවත් උයාගත්ත පත කන්නව හම්බ වෙන්නේ නැහැ මිනිහට. එලාගත්ත වැදුක බුදියන්න හම්බ වෙන්නේ. මෙන්න මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්කම වේදනානුපස්සනාව වශයෙන් එහෙම නැත්නම් වේදනාව વિશે නැත්නම් අපි සතිපට්ඨාන ගන්නකොට කියනවානේ කායනුපස්සනා වේදනානුපස්සනා කියලා. ඒ විදිහට මේ වේදනාව දිහා බලන්න නම් කොහොඳටම තේරෙනවා මේ කියන කොටසත් අවබෝධ කරගන්න ඕන. නමුත් එතෙන්ට යනකොට වඩා ගන්නාලාද සතියක් තියෙන්න ඕන. නැත්තම් වේදනාව වෙනකොට පිහිටුවා ගන්න ලද සතියක් නැත්තම් ඒ මනුස්සයාට <clears throat> පුදුමාකාර අපහසුකටපත් වෙන සම්මෝහය නිසා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ වේදනාව ආවට පස්සෙත් ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් නැත්තඳ වේදනාව ආවට පස්සේ සතිය පිටවන්න පුළුවන්. ඒක හිතා ගන්න බෑ කිසాగෞතමිට වෙච්ච සිද්ධිය දිහා බලනකොට. කිසాగෞතමි කියලා කියන්නේ ඊටාම කෘෂ භාවය නිසා විවාහ වෙන්න බැරුව හිටපු විවාහයක් කැමැති වෙච්ච කුලකාන්තාව. පස්සේ කොහොම හරි පුරුෂෙක් ඇවිල්ලා මේ ගෑණි කසාද බඳිනවා. අන්තිම කෙට්ටුයි. ඉතින් ඔක්කොමලා දන්නවා මේ ගෑණි වඳයි කියලා. ගෑණිට දරුවා හම්බෙන්නේ තරම් කෙට්ටුයි. ඒ නමුත් කෙසේ නමුත් මේ දෙන්නගේ විවාහයෙන් පස්සේ දරුවෙක් පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගත්ත ගමන් හතර වර්ගෙම කට්ටිය කුසාගත මේට ප්‍රේම කරන්න පටන් ගන්නවා. අපි හිතුවේ ඔබ කෙට්ටු වෙලා උඹට දරුවෝ නැතුව ඇති කියලා බලනකොට දරුවෙක් වැදුවා අනේ අන්තං ඇති කියලා අර දරුවෝ ගැබ නිසා කිසాగතුමිට අලුත් ප්‍රශංසා ආත්මයක් ලැබෙනවා ඒ නිසා දරුවෝ ගැබ රකින්නේ ඊ타ත්ම මනාපයෙන් මාන්න චෛතසිකයෙන් සක්කාය දිට්ඨියි චෛතසිකයෙන් ප්‍රේමයෙන් අම්ම කෙනෙක් කොහොමද දරුවෝ ගබරක් ඉන්න කුලකාන්තාවක් නම් ප්‍රේමෙන් තමයි. ඔක කිසాగත වෙන විශේෂයක් තිබුණා. යාගේ කෙට්ටුකම තිබුණාට වඳ නැහැ කියලා පෙන්වුවා. ඒ නිසා මේ දරුවා බලා දරුවා වදලා දරුවා වදාගත්තට පස්සේ මූණේ ඉහි මූණේ තියාන ඉඹ ඉඹා තමයි හැදුවේ. මොකද මෙතෙක් තමයි තිබුණු අර සමාජයේ ඉන්දියානු සමාජයේ තිබුණේ නව නිග්‍රහව නැති වෙච්ච නිසා. නමුත් දරුවා පොඩකට සෙල්ලම් කරන්න මිදුලි තියලා මොකද්දෝ පොඩි වැඩක් කරන වෙලාවේදී සර්පෙක් ගැහුවා. සර්පෙක් ගහපු ගමන් සීමුර්ජාවත් උනා නොබ වෙලාගේ මරණය සිද්ධ වුණා. ඉතින් අච්චර ආදරය කරන දරුවෙකුට මිදුලි පොඩ්ඩක් අමතක වෙලා ණයක් ගහපු කතාව ටිකක් අස්වාභාවිකයි තමයි. නමුත් මං ගිය පාරට පිටසරේ. ජර්මනි ඉඳලා එනකොට එයාපෝට් එකේ ඉන්නකම් පත්‍රයක් තිබිලා කියෙව්වා නියුන් දරු දෙන්නෙක් එළිය තියලා නරියෙක් කාලා ගිහිල්ලා. තමන්ගේ කොටු බැම්ම ඇතුළත ඒකවල් බොහොම පොඩි කෙවල්. මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා වටේට දැල් ගහලා <clears throat> ළමයින්ට සෙල්ලම් කරන්න තනකොළ බවලා. ඒ නියුන් දරු දෙන්නා සෙල්ලම් කරන්න තියලා යනකොට නරියෙක් හිවලෙක් කියන්නකෝ වෘකෙක් කියන්නකෝ මේ බර්ලින් නගරේ මැද දරුවෙක් අරන් ගිහලා කාලා. අනිත් දරුවට කියාගන්න බෑ කොහොම හරි ගෙදර හයි කරලා තියෙන වීඩියෝ කැමරාවකට වැදිලා පේනවා මේ අර පොඩි දෙවෙනි දරුවා කෑ ගහනකොට බාගෙට කක අරගෙන යනවා. ඉතින් ඒක හිතා ගන්න අමාරු නගරයක වගේ තැනක ඒ වගේ එක දරුවෙක් ඇවිද ගන්න බැරි තරම් පොඩි දරුවෙක් වෘකෙක් ගෙනියයි කියලා. බර්ලින් නගරේ මැද සිද්ධ වෙනවා. ඒ කොහමද කිසాగෞතමෙට සිද්ධ වුණාට පස්සේ කිසాగෞතමෙට අර තිබුණු සම්පූර්ණ හස්මාලිකාව කඩා වැටුණා. මට මේ සම්පූර්ණ වඳකම නැති කරලා කුලකාන්තාවක් වශයෙන් තිබිච්ච නම්බුව සම්පූර්ණ නැතුණ නිසා මේ දරුවා නැතිවීම මොනම තාලකින්වත් දරන්න බෑ. දරා ගන්න බැරිකම නිසා ඇතිවෙච්ච සම්මෝහය කොච්චරද කියනවනම් ඉදිරියවල දාන්න. සම්මෝහය කොච්චරද කියනවනම් දරුවා මැරිච්ච බව පිළිගන්න කැමති නෑ. ඒ දරුවා අතේ තියාගෙන ඇවිදිනවා හන්දියක් හන්දියක් ගානේ අනේ මේ දරුවට අසනීපයක් කළා තමයි බේත් දෙන්න කවුරක්වත් නැන්ද <clears throat> බලන මනුස්සයර තේරෙනවා බේත් දෙන්න වෙන්නේ අම්මට කියලා දරුවා මැරිලා නමුත් ඒ අම්මට මොන විදියෙන්වත් සම්මෝහයේ බලවත්ලකම කියන්නේ මරණය පිළිගන්න ලෑස්තිත් නැහැ මේ මගේ මට මෙච්චර සැප දීපු ආත්මයක් දීපු මේ දරුවා මැරුණා කියන විශ්වාස නැහැ ඒ නිසා ඒ කියනවා අනේ අපි නම් දන්නේ නැහැ ওই වීඩියෝ ඉස්සරහට යන්න බෝඩ් එකක් තියෙනවා විද්දෙක් ඉන්නවා අහලා බලන්න කියලා. එතෙන්ට යනවා මේ මනුස්සයත් බලනවා. බලනකොට තේරෙනවා අම්මා ඉන්නේ සම්මෝහයෙන් කියන්න බෑ මූණට උඹේ දරුවා මැරිලායි කියලා. එතකොට අම්මට දරන්න බැයි නිසා කියනවා වෙදකම් කරන්න පුළුවන් වෙයි මම දන්නේ නැහැ. ඇවිදලා ඇවිදලා ඇවිදලා හෙම්බත් දැන්. එතකොට දරුවා නිල් වෙලා සීතල වෙලා. ඒ තමන්ට පේන්නේ මේ අතේ ඉන්න දරුවා මලකුණක් කියලා. පින්වත් මිනිස්සෙක් හම් වෙනවා උතුසලුවක් දාගෙන ඉන්නේ කියනවා අනේ උපාසක මහත්තයෝ මෙන්න මේ කරදරයක් කළ දෙන දරුවට බෙහෙතස් කියනවා අන්න ඔතන පාරේ සවැත්තුර ජේසෝනාරාමේ වෙදෙක් ඉන්නවා පොඩ කියලා බලන්න සමහරට හරියන්න පුළුවන් කියලා බුදුහාමුදුරු ඉන්න දැන්න පාර්පෙන්න අසවල් තැන මෙදෙක් ඉන්නවා කියලා ඉතින් අනකර බුදුරජාණන් වහන්සේ මේ වගේ <clears throat> ධර්ම දේශනා කර කර ඉන්නවා ඉන්නෝට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං කීප දිනෙන් යවුවා ඔබ වහන්සේ ළඟට තමයි යව්වේ ඉතින් අපිත් කියනවානේ සතහට වෙන බව දුකට වේදානම් කියලා බුදුහාමුදුරු බව දුකට වේදානේ ඉතින් ඒක ඇහිලා හෝ මේ බෞද්ධ කාන්තාවක් ඇවිල්ලා කියනවා මගේ මේ දරුවට බේතක් දෙන්න කියලා. බුදුරජාණන්සේ බණ පොඩ්ඩක් නතර කරලා කියනවා පුළුවන් පුළුවන්. සනීප කරන්න පුළුවන්. අනේ අර මනුස්සයාට එන සතුට කියලා නිම කරන්න බෑ. හැබැයි මට මේ මේ අබබතක් විතර උනායි කියනවා. අයියෝ මෙච්චර වැඩක් කරනනම් අබබත මොකද්ද යන්න හදනවා කියලා. හැබැයි මැරිච්ච නැති ගෙදරකින් ඈ. එච්චරයි. ඉතින් අර මනුස්සයා බබත් අරගෙන ඒ අබබත ගේන්නේ දැන් ඉතින් ඊගාව ගෙදෙට්ට ගිය ගමන් ගේන එකනේ. ඉක්මනට ගිහිල්ලා අර ගෙදර කතා කරලා කියනවා අනේ මේ දරුවට අන්තිමයි අමාරුයි වෙදෙක් හම්බුණා ඒ වෙලාව කියනවා මට අනේ ගෙදර ගිහිල්ලා ඉන්න වෙලාවක් නෑ අනේ මට අබපතක් දෙන්න. ඒ අර මිනිස්සු අබපතකින්ද ගේ ඇතුළට හැරෙනකොටම අහනවා මේ මේ ගෙදර කවකවත් මැරෙලා නැද්ද? අනේ පිස්සුද මං විතරයි ගෙදර තියෙන සියයර මැරලයි කියනවා. අර ගෙදරට අනිකට මේ ඉස්සරහා තාම මිනිය තියෙනවායි කියලා. තව කෙනෙක් කෙනා ඉස්පිතාලේ මිනිහ තාම ගෙදර ගෙනල්ලා නැහැ. ඉතින් මේ මනසට යන්නේ නැතන මරණය මිනිහ ඇහෙනකොට ඇහෙනකොට දෙන මේ අතේ තියෙන්නේ ඒක තමයි කියලා. මේ අතේ තියෙන මරණය තමයි. මේ අතේ තියෙන මිනිය. ඒ තැනට එනකන්වත් සංහේග සම්මෝහය දුරු කරන්න බෑ. අර කියන ප්‍රයෝගයෙන් කරවන. හැම තැනම මරණය අහනකොට තේරුණා මේ තමයි මරණේ. මේ තමයි මිනියක් කියන්නේ. ඒක විචිකල දැම කැලේ. ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ දරුවා ගැන අපේක්ෂාවක් නැහැ මාව බේරගන්නයි කියලා. ඊට පස්සේ සතිය පිටවන්න කිව්වා පිටියා. අර තරම් විශාල ජවනිකා රාශියක් හරහා ගිහිල්ලා සිල් ගනින් කියලා වන්දනා කරවෙත් නැහැ බුදුහාමුදුරු උතුරු සලුවක් දාගනින් කිව්වෙත් නැහැ කමටහන් දුන්නෙත් නැහැ මොකක්වත් නැහැ සතිය පිටවනකව සතිය පිටියා. ඒක නිසා මේ වගේ දුකටපත් වෙච්ච වෙලාවේ සතිය පිටවන්න පුළුවන්. උග්‍ර කුශාග්‍ර බුද්ධිමත් මිනිස්සු ඉන්නම් පින් ඇතියත්තු. නමුත් අපි මේ වගේ බාහන මැදිස්ථාන වල එහෙම කරන්නේ අපි කරන්න හදන්නේ කවුරුත් වගේ ආධුනිකයි කියලා හිතලා ඉස්සල්ලාම කියනාට පස්සේ වාඩි වෙලා සතිය පිහිටීම සඳහා සුද්ධ වශයෙන් ක්‍රියා කරන්නයි කියලා. ඒ නිසා වේදනා නැති ඉරියව්වක වාඩි වෙන්න කියනවා. මොකද වේදනාව ආවොත් ඒ සතිය පිහිටුවා ගැනීමට කරදර වෙයි කියන අනුකම්පා සහගත හැඟීම මිසක් එක ඥානවන්ත හැඟීමක් නෙමෙයි. ඥානවන්ත නම් සතිය පිහිටවන්න වේදනාව තුනට ප්‍රශ්නයක් නැහැ. මොකද වේදනානුපස්සනාවේදී වේදනාව තරමුණක් වෙන නිසා. නමුත් අපි බුදුහාමුදුර අපිට දීලා තියෙන ඒකට කායානුපස්සනාව කොටසක් අරගන්න ආස්වාද ප්‍රසවාසය ගන්න පිම්බීම හැකිලිම ගන්න වම දකුණ ගන්න අරගෙන වේදනාවක් නැතුව ඒක විතරක් බලන්න. ඉතින් ඒ නිසා එකකින් අදහස් කරන්නේ රූප කර්මස්ථානයක් වඩනවට වඩා අමාරුයි නාම කර්මස්ථානයක් වඩන එක. නිසා නාම කර්මස්ථානයක් වඩන තැනට යනකොට රූප කර්මස්ථානයක් හරහා සතිය පිහිටුවගෙන ඉන්න ඕනේ. නමුත් මම මේ මේ අපි පල්ලෙහා යන විදිහට කියනවනම් දැන් 47 වෙනි රිට්‍රීට් එක යන්නේ කිසිම කෙනෙක් තීරුම් ගන්න මේ අපි මේ භාවනා මධ්‍යස්ථතාවයේ සතිය වඩන්න කියලා. ඔක්කොමලා අපේක්ෂා කරන්නේ සමාධිය. සමාධිය කියලා කියන්නේ හොඳ දෙයක් තමයි. නමුත් සතිය නැතුව සමාධිය වඩන්න බෑ. ඒ නිසා සමාධිය අපේක්ෂා කරන එක හිතේ තියෙන දුර්ලභමක් බව දැනගෙන සතිය නැතුව සමාධිය වඩන්න බෑ. ඒ නිසා මම සතියයි මේ වඩන්නේ කියන දේ තේරුම් ගන්න මම හිතනවා අපේ දැන් තියෙන කමෙන්ට මේකේ රිට්‍රීට් තුනක්වත් කරන්න. දවස් 10 රිට්‍රීට් තුනක් විතර කරනකොට ඔන්න තේරුම් ගන්නවා මෙතන මේ සමාධිය පුරුදු කරන තැනක් නෙවෙයි සමාජයට මූලික වෙන පාදක වෙන ආසන්න කාරණ වෙන සතිය වඩන එකක් කියලා. ඉතින් මේ සතිය වැඩි වීම සඳහා වේදනානුපස්සනාවට ගැළපෙන අරමුණකින් නෙමෙයි පටන් ගන්න. පටන් අරගන්නේ ආනාපාන වගේ දෙයකින්. ඒ ආනාපානි කරගෙන යනකොට වේදනාව නොයනව නෙවෙයි. ආනාපාන සතිය කරගෙන යනකොට ඉස්ලාම එන දුක් වේදනාව තමයි. ඒ කිසాగෞතමෙට දරුවා මැරිච්ච එක නෙවෙයි. අතපය කැඩිච්ච එකක් නෙවෙයි. මේ එකතන ඉඳගෙන ඉන්න දන්නේ නැතිකම නිසා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා අපිට දුක් වේදනාව අවබෝධ කරන්න බැරි එක ඉරියව්වක ඉන්න බැරි හින්දා. ඉරියව් මාරු කරන හින්දා. ඉරියව් මාරු කරන කාට ඔක්ක දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි එක ඉරියව්වක ඒ කාර්මණක ටික වේලාවක් ඉන්න පුළුවන්කම ඒකෙන්ම දැනගන්න පුළුවන් තමන්ගේ භාවනාව දියුණු වෙලාද නැද්ද කියලා. වේදනානුපසනාව තමයි. නමුත් ආනාපාන සතියට සාපේක්ෂවත් කියලා දෙන්න පුළුවන්. ඉඳගත් ඒරියව ඒ නිසා හුඟක් වෙලා ඉන්න පුළුවන් විදියට හොඳට පట్టල කරගන්න ඒකට කිසියෙත්ම කායින්වත් අහන්න එපා. විනාඩි 3-4ක් ගියත් කමන්නේ. මේ වාසනේ බැන්නම් උස පුටුවක් ආවදී. නැත්තම් බිම වාඩි වෙන්න. වාඩි වෙලා මේ කයට සැප ටිකක් දෙන්න. නිදා ගන්න නෙවෙයි. අරමුණක් අඳුරලා දෙන්න. ඉතින් ඒකට හොඟව දෙනෙක් තාම තමට අවුරුදු 10 15 භාවනා කරලා අහනවා බද්ද පරියන්කේ හොඳද ස්වාමීන් වහන්සේ. අර්ථ පරියන්කේ හොඳද ස්වාමීන් වහන්සේ. වීරාසනේ හොඳද ස්වාමීන් වහන්සේ. පුටුවක් හොඳද ස්වාමීන් වහන්සේ. හිටගෙන භාවනා කරුවොත් හොඳ නැද්ද කියලා අර අවුරුදු 16කට විතර පස්සේ අහනවා ඉරියව්ව මොකද්ද කියලා. තාමවත් නැහැ. තාමවත් කෙලින් කටින් ඉඳගෙන තනි කකුලෙන් ඉඳගෙන භාවනා කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ වේදනා චෛසිකයේ තියෙන චපලකම දන්නේ නැහැ. ඒ නිසා පටන් ගන්නකොට අපි මේ කායට සැප දෙන්නේ ඉරියව්වරා සැපතිල නිවන් දකින්න නෙවෙයි මේ කය කීකරු කරගන්න නැතුව කයට මෛත්‍රී කරන්නේ නැතුව කය ආම්බම් කරගන්න නැතුව කවදාකවත් භාවනාවක් කරන්න බෑ. ඒ නිසා යෝගාවචරය ඉස්තලාම වේදනානුපසනාව කරන්න වේදනාවක් නැති විදිහට වාඩි වෙන්න වාඩි වෙලා රූප කර්මස්ථානයකට ආනාපානෙට හිත දාන්නේ වේදනාව එනකොට වඩ ගන්නාලද දියුණු කර ගන්නාලද සතියක් තිබුණේ නැත්තම් වේදනාව එනකොට දඟලන්න පටන් ගන්නවා හසුරව ගන්න තේරෙන්නේ නැහැ. ඒකේ යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. අපි මේ කය අපි හදලා තියෙන්නේ ඉරියව්වෙන් ඉරියවට මාරු කරන පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ. පිස්සු හැදිච්ච වඳුරෙක් බලන්න එක ඉරියව්වේ චිත්තක්ෂණ දෙකක් ඉන්නේ. දඟලනවා, නලියනවා මේ වඳුරාගේ මනුෂයා පැවිතිලා තියනවා කියන එක මේ කවුද චාල්ස් ඩාවින් කියන්නේ ඉස්සලා බුදුහාමුදුරු කියලා තියෙනවා. මනුෂයාගේ හිත පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ ඉරියව්ව දිහා බලනකොට වඳුරම තමයි. මොනම විදිහකින්වත් එහෙම කරබනේ ඉන්න බෑ. ඇත්තටම හිතෙනවා කියනවා ඉඳගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒ කෙනා ජීවිතේ රස දන්නේ නැති කෙනෙක් දුකටපත් වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් මොකක් හරි මානසික අසහනයක් තියෙනවනේ එක තැනක ඉන්න බුදුහාමුදුරුවෝ කියනවා දඟලන්නේ මානසික අසහනෙට දඟලන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. නැති නිසා හුඳලාට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නත් බෑ. ඒක නිසා ඒක ඉරියව්වක ඒක විදිහට එක අරමුණක එක විදියට ඉන්න ඕනේ ඉන්න ටිකක් හදාගන්න ඕනේ ඒ දේ සඳහා අපි අරණ්‍යගත වෙනවා රුක්ක මූලගත වෙනවා ශූන්‍යාකාරගත වෙනවා නිකමට හිතන් එක තැනක එක විදියකට ඉරියව්වක් පවත්වන කොළඹ කෝච්චි ස්ටේෂන් එකට ගිහලා කෙරුවොත් කොහොමද ඉද කියලා කෝච්චි පාර මැද ඉඳගෙන බද්ද පරියන්ගේ ගහලා ඉඳ ගියොත් එහෙම කෝච්චියට වෙලා නැිනවා ප්ලැට්ෆෝම් එකේ හිටියොත් එහෙම පයින් ගහලා විසි කරයි කෝච්චියට ඒ වගේ දේවල් කරන්න බෑ ඉන්සා කැලේකට යන්න ඕනේ. ගහක් මුලට යන්න ඕනේ. නම ගහක් මුලට ගියත් අරණ්‍යගත වුණත් පේනවා නේද එක තැනක ඉන්න බැරි කම. ඒක මේ අපි හිතන එක මගේ දුර්ලකමක් කියලා අනවශ්‍ය ආකයන් එකක් කරේ තමයි ගැනීම. මුදුවට මතක තියාගන්න මේ ශරීරය හදලා තියෙන්නේ නටවණ්ඩයි. මේක හදලා තියෙන්නේ 18 පාළිය නටවණ්ඩයි නටන්නේ Tamange නාඩගම නෙවෙයි කවුදෝ හදපු නාඩගමක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා නච්ඡම් භික්ඛවේ උම්මත්තකම් කියලා. අපි මේ නටන ගෑනු දැකලා තියෙනවානේ. නටන පිරිමි දැකලා තියෙනවා. උන්ට හැදිලා දෙයට බුදු කියන බුදුහාම කියනවා උම්මත්තක වෙලයි කියලා. නටුම කියලා කියන්නේ මහණෙනි උම්මත්තකම ගයනවයි කියන්නේ මහණෙනි කණපින්දමක් කියලා තියෙනවා. ගායන කියලා කියන්නේ මේකෙන් කියනවා නම් පරිදේවනාවට. අපි ඒකට කියන්නේ මේ මරණ ගවල්ලෝදි කෑග ගහනනේ. අනේ කෑ ගහILLක් විතර නැටුම ගැයුම කියලා කියන්නේ. නැටුම කියලා කියන්නේ උම්මත්තකමක්. ඒ නිසා මේ 18 නැටුම් උඩරට නැටුම් වට වට්ටක නැටුම් පාතර නැටුම් නටන කට්ටිය දිහා බලනකොට බුදු දනන්සේ අංගොඩ කියලා විසංකොටුවේ නෙවෙයි පිස්සු දකින්නේ මේ ඇඳගෙන නටනයි. මටත් ඒක තියෙනවා පිරිමි නටනකොට හරිම අජුවයි. ගෑනුන නටන්න ඉපදෙච්ච જાතිය උන් එහාට මට බඳ නලවනවා පහන් දැල්ලක් වගේ නටනවා පිරිමින්ට රාගය උපදින එක හරි. පිරිමි නටනකොට හරිම අජුවයි. පිරිමි අයින්න ඕන කඳ කෙලින් තියාගෙන ඉඳගෙන ඉන්න පුළුවන් අධියට. දැන් වෙලා තියෙන ගෑනුන්ට වැඩිය පිරිමි තොන් තොමන වෙලා බොළඳ වෙලා නටන්න පටන් අරගෙන. ඉතින් ඒ නැටුමෙන් පේනවා මුන්දලා කවදා නිවන් දකින්න කියලා. ඒ විතරක් නෙවෙයි අහලා බලන ඉන්න මිනිහට නිවන් දකින්න තියන්නෙත් නැහැ. අපි මොකද කරන්නේ? ඒක ගෙදර නටනවා බලන්න යනවා. ඒතර ටෙලිවිෂන් එකේ ගෙනත් යන ටෙලිවිෂන් එකේ බලනවා අපි. පත්තරේ බලනවා අපි. චිත්‍රපටි බලනවා. ඉතින් මොකද වෙන්නේ අර නිකන් තියෙන අපේ හිතත් නටන්න පටන් ගන්නවා. ඒ නැටවිල්ලෙන් පේන තියෙන කෙලෙස් වල තියෙන උග්‍රභාවය එහෙම නැත්නම් මේ සම්මෝහයේ උග්‍රභාවය. උම්මත්තකම්. අද බෞද්ධ තැන් වලත් නටවන. සෙල්ලම් කුට්ටම් ගෙනත් තියාගෙන දනදා වංශයට ඉස්සරහින් විශාලම නටුමක් නටනවා. බෞද්ධ මගුල් ගෙවල් වල බෞද්ධ පින්කම් වල බෙර ගහලා තූර්ය වාද පවත්වමින් නටනවා. බුදුන් දැන හිටියනම් පැත්ත පලාතෙන එකක් නැහැ. මෙච්චර විනෝද මෙච්චර විවේකයට මෙච්චර නිස්සද්දකමට රැකපු බුදුහාමුදුරන්ට මේ තරම් නිග්‍රහයක් තවත් තියෙනවද? ගෑනු කෙල්ලෝගෙන නටවන උඩ දාගෙන නටනකොට භාවනා කරන එක නඩ වාඩි වෙච්චාම අර නැටිල්ල තමයි ඔළුවට එන්නේ හිතට. දැකපු නැටිලි නටපු නැටිලි ඉතින් ඉන්නකොට එක තැනක ඉන්න බෑ. ඒක නාලියනවා. ඒක හරියට පෙන්නන්නේ පිටියක් මැද පත්තු කරා පහන් දැල්ලක් වගේ නටනවා. ඉතින් සානපාන සත්‍ය කරන්න බෑ. ඒ මොකද ආනාපාන සතිය ස්වභාවයෙන් සූක්ෂමයි. යම් කිසි කෙනෙක්ගේ කායික මානසික ධරත චලන කම්පන ඉන්ජන පන්දන අඩු වුණාට පස්සේ තමයි ආනාපානෙ පේන්නේ. ඒ කයේ හිතේ ස්පන්දන ඉන්ජන කම්පන චංචල තියෙනකම් පේනවා පේන්නේ නැහැ කියලා ආනාපාන. සාධාරණයි. නමුත් කවදා ආනාපානෙ පේන්න පටන් ගන්නකොට කයේ හිතේ යම් තා ප්‍රමාණයක සංහිඳියාවක් ඇවිල්ලා. ඊට පස්සේ ඊටු ටිකත් ආනපනේ සංසිද්ධියට සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒ සංසිද්ධියම එනකොට ආනපනේ සංසිද්ධියකන එනකොට කොහොමඩක්වත් ආධුනිකයට විනාඩි 35ක විතර කාලයක් යනවා. පහඩි වෙලා විනාඩි 35ක විතර කාලයක් යනවා. කය තැම්පත් කරගෙන ආනපනේ තැම්පත් වෙනවා. යෝගාවචර දවස් 7 8 එක දිගට භාවනා කරන ක්‍රමයෙන් ක්‍රමයෙන් විනාඩි 10න් 5න් 2න් 3න් ආනපනේ තැම්පත් වෙලා කය තැම්පත් වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ඔක්කොටම වෙන්නේ නැහැ. ඔක්කොටම වෙන ටිකක් අරගන්න. ඉතින් විනාඩි 35ක් යනවා ආනාපාන තැම්පත් වෙට විනාඩි 20කින් වේදනාව එනවා. දැන් මොකද වෙන්නේ? ආනාපානේ මේ පැත්තෙන් කීකරු වෙන්න ඉස්සර වෙලා වේදනාව ඇවිල්ලා වේදනා ව්‍යාග්‍රීව තිටති පරිතරජයන්ති කියලා තියෙනවා. ව්‍යාග්‍ර දේනුවක් ගොරෝ ගොරෝ ඉන්නවා තෝ දැන් කනවා කනවා කනවා කියන වගේ විනාඩි 20කින් ඇවිල්ලා ගොරවන්න පටන් ගන්නවා. පිටිපස්සෙන් පරිතර්ජනය කරනවා තෝ දඟලව කනවා තෝ මම කනවා කිය කිය දඟලන. ඉතින් ඒ අතරමැද යෝගාචර තට්ටමනවා මිරුරි කරනවා ගිහිල්ලා ආනාපාන තියාගෙන ඉන්නේ. කරන්න බෑ. ඒ මොකද අර වේදනාව චෛසික බරවත්ල වැඩි මෙතන මම වේදනාව කියන එකෙන් අදහස් කරන දුක් වේදනාව. ඉතින් ඒ නිසා යෝගාචරයට සිද්ධ වෙනවා කාරණා කීපකින් දැන් මේ කයේ වේදනාවක් තියෙනව නැතුව නෙවෙයි. නමුත් මේට වැඩි කොච්චර වේදනාවේ රැකී රසවලද විදිහටවද? කොච්චර දුක් කරදර ගන්නවද? නමුත් මෙතන තියෙන්නේ නුරුස්නා ගතිය. එක ඉරියව්වක බොහෝ වෙලා ඉන්නකොට නුරුස්නා ගතිය කියලා කියනවා දෝමනස්ස වේදනා කියලා. දුක් වේදනා නෙවෙයි. දෝමනස්ස වේදනා නීරසකම. ඒකාකාරීකම. ඒ නිසා යෝගාවචරයට දැන් සිද්ධ වෙනවා කොහොම හරි විනාඩි 20ක් 25ක්වත් වේදනාව තියේදී එක විනාඩි දෙකක් තුනක්වත් අර වේදනාව පොඩ්ඩක් විඳලා නැගිටින්න. එහෙම නැත්නම් කියනවනම් වේදනාව අරමුණු කරන්න වේදනාව බලබල ඉන්න. නමුත් කරන්න බැරි. මොකද අයියෝ මම මොන කාලකන්‍යද මේව බලබල ඉන්න මං ආවේ දුක නැති කරන්න. දැන් බලනකොට මේ භාවනා කළා දුක වැඩි වෙලානේ තියෙන්නේ කියලා නියම ක්‍රමයට භාවනා කරන්න මනසිකාරය නැති කරන යෝනිසමනසිකාරය නැති කරන වේදනා ටිකක් එනකොටම සලුවක සාදාගෙන නැගිටලා යනවා. ඉතින් එහෙම කෙනාට අමාරුයි වේදනානුපසනාව කෝක වෙතත් කායනුපසනාවත් කරගන්න බෑ. ඒ වගේම සමහර වෙලාවල් වලට ඒ කියන්නේ තමයි ගැළපෙන වෙලාවට ඉන්න පුළුවන්කම එනවා. ඉතින් යෝගාවචරය ඉන්න පුළුවන් වෙලාව බලලා හොඳට සක්මන් කරලා අරමුණ මෙනෙහි කරමින් මේ විදියට වේදනාව යම් ප්‍රමාණයකට තියෙද්දී ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ වේදනාව මම දැන් භාවනා ආධුනිකයෙක් වශයෙන් විඳින වෙනා බුදුහාමුදුරන්ට තියෙනවා. අපි ඔය කල්පිලිමක් තියානේ භාවනා කරාට බුදුහාමුදුරෝ කියලා. උන්වහන්සේ ජීවමානව හිටියන උන්වහන්සේට වේදනාවක් තියෙනවා. උන්වහන්සේට වෙලා තියෙන එක දරන්න පුළුවන්. උනාසේ කිසියෙත්ම කියන්නේ අයි මං වාගේ මේ දසපාර්මිතා පුරපු පස්චිම භවික උත්මේකට අයි මේ වේදනාව වෙන්නේ කියලා. මොකද වේදනාව කියන්නේ කාටවත් මායින් කරන චෛසිකයක් නෙවෙයි. කේනව නම් තුන්වන්සේ දන්නව පැමිණි දුක් පැනිරහයි. ඒක සිංහලයේ පරණ වචනයක්. උන්වහන්සේ ඒක දරන්න බුල නිසා බුදු කියනවා. පුතත්ජන දරන්න බෑ බුදුහාමුදුරන්ට බයි. ධර්මයටත් බයි. සංඝයාටත් බයි. මොන කරදරද මේක මෙහෙම ඉන්න පුළුවන්. කියන නමුත් ඊට වැඩි වෙන ක්‍රමයක් නැති නිසා මේ වේදනාව පොඩ්ඩක් ඉවසගෙන හිටියොත් නෙමෙයි <clears throat> වේදනාව පොඩ්ඩක් තියෙද්දි ඔව් එහෙම කියමුකෝ වේදනාව යම් ප්‍රමාණයක තියෙද්දි මට ආනපනේ බලන්න බැරිද වේදනාව හරහා වේදනාව විනිවිදලා වේදනාව තුලින් ආනපනේ බලන්න පුළුවන් වුණොත් ওই වේදනාව පාවෙන බලාකුළු වශයෙන් හඳ බලන්න වගේ වලාකුළු වරින් වර හඳ වහ ගන්නවා. නමුත් අපි දන්නවා වලාකුළු එකතන කිරින්න පා වෙනවා. ඒ නිසා හඳ වරින් වර මතුවෙන. ඒ වගේ වේදනා මතුවෙද්දී අස්සෙන් අතරින් ආනාපානෙ බලන්න ඉගෙන ගත්ත දවසේ ඒ යෝගාවචරය තේරෙනවා මේ ආනාපානෙ වේදනාවට වැඩි හැම වෙලාවෙම ඉන්න තමන්ගෙන් කවදාවත් දුරවන් වෙන්නේ නැති බොහොම දුරදි කියන කල්යාණ මිත්‍රයෙක්. වේදනාව කියන්නේ වරින් වර ඇවිල්ලා මාව කරදර කරන කෙනෙක්. ඒක නිසා මේ වේදනාව හරහා යන්න පුළුවන්. මොකද වේදනාවේ හටගන්මක් මුලක් මැලක් අගක් තියෙනවා. ආනාපානෙ එහෙම නැහැ කොයි වෙලාවක පණ දිනකම්ම තියෙනවා. ඒ නිසා වේදනාව ආරහා වේදනාවේ ගියාට පස්සේ හෝ ආනාපානෙ බලන්නාසුලුව ගත කෙරුවොත් ඒ යෝගාවචරයට වේදනාවේ තියෙන බොළඳ ගතිය, වෙනස් වෙන ගතිය, චපල ගතිය හරහා ගියාට පස්සේ ආනාපානෙ බලන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා මේ එනේන වේදනාවට දුක් ගන්න ගතියට කුප්ප ගතිය කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. කුප්පයයි කියන. එනේන වේදනාවට දුක් ගන්න නැතුව ඉවසන මනුස්සයාට අකුප්පා කියන වචනය පාවිච්චි කරනවා. ඉතින් භාවනා කරපු නැති එකන කුප්පයි. කිපෙන සුළුයි. භාවනා කරපු එකනට ඒ වේදනාව තියෙනවා. එයා දැරීමේ ශක්තියක් තියාගෙන මට වෙන්නට වෙඩි ටිකක් ඉන්න පුළුවන්. තව ටිකක් ඉන්න පුළුවන්. තව ටිකක් ඉන්න පුළුවන් කියලා ඒ වේදනාවත් එක්ක මූණට මූණ දාලා තියෙන ගතිය. වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචර තේනවා වේදනාව පිළිබඳව ඉවසා දරාගෙන සතිය ආනාපාන සතිය පවත් ගන්න පුළුවන් නම් ආනාපාන සතිය ඉන්න පුළුවන් වෙලාව සාපේක්ෂව වැඩි වෙනවා. වැඩි වේලාවක් ආනාපානෙ ඉන්න පුළුවන් වෙනවා. හැබැයි එතන තරංගයක් තියෙනවා. තක්කුමුක්කුවක් තියෙන වේදනාව වෙහෙන් කරදර කරන නමුත් යෝගාවචරය බලනවා වේදනාව තියෙද්දිම ආනපන්න රැලි පහක් පුළුවන් හයක් බලනවා හතක් බලනවා අටක් බලනවා ආහනේ බලබල ඉඳද්දී ආනාපාන අසුර සමීප භාවයේ හද හාද භාවය වැඩි වෙනවා වේදනා අත්තරින් බැලීමේ වේදනා විනිවිද බැලීමේ හැකියාව එන්නේ එන්නේ වැඩි වෙනවා. ඉතින් ඒක මේ වේදනාවත් එක්ක හෙට්ටු වෙලා වැඩ කරන එක ආර්යයන් වහන්සේ නමකට කියලා හෝ බුදුහාමුදුරණ කියලා හෝ රහතන් වහන්සේ නමකට කියලා හෝ පෘථජනගේ කිසිම වෙනසක් නැහැ කියන එක තමයි වේදේ කියන්නේ. ඒකට අවබෝධය කියලා කියන්නේ. අපි තුන්නේ රහතන් වහන්සේට කවදාකවත් වේදනාවක් නැහැ. ඔහේ ඉඳගෙන ඉන්න එකයි තියෙන්නේ කියලා. එහෙම නැති රහතන් වහන්සේ අංශභාග වෙලා තියෙනවා. නැත්තම් ෆුල් ඇනස්තටයිස් කරලා තියෙනෝනේ ඔපරේෂන් එකට ඉස්සෙල්ලා වගේ ඉන්ජෙක්ෂන් එකක් දීලා. ඒ කියන්නේ මරණයක්. රහයි රහතන් වහන්සේ පූර්ණ අවදි භාවයක් තියෙනවා. ඒ හා සමාන කයක් තියෙනවා. උන්වහන්සේ බැවනවා අනවශ්‍ය වැඩ කරලා කායට වද දෙන්නේ බැටජි ව්‍යායාම කරලා අසම්බර ඉව කරන්නේ. ඒ නිසා දක්ෂ විදිහට පාවිච්චි නම් ඒවා සාමාන්‍ය බුද්ධිය. හැබැයි උන්වහන්සේට ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඒ ඉවසීමේ ශක්තිය ගැන කතා කරනකොට මේ වේදනාව භාවනාවට බාධාවක් විදිහට ලෝක ප්‍රසිද්ධ මාතෘකාවක්. ඒවල කියනවා ඉවසීමේ ශක්තිය අතින් බලනකොට පිරිමින්ට වැඩි ඥාන උගාවක් දිනුයි කියලා. ඥානියුගේ තියෙන ඥානු ගතිය කියන්නේ ওই පිරිමේ ඔච්චර උඩ දාගෙන නැඩුවත් ඒ ඥාන මනුස්සයා තමයි මේ පවුලකව දරාගෙන ඒ සමගිය අරසා කරගෙන කටයුතු කරන්නේ කොච්චරද කියනවනම් දරු ප්‍රසූතියකදී විඳින විඳිල්ල එකවර ඇට 17ක් කඩනකොට ඇති වෙන වේදනාව සමානයි කියලා. ප්‍රසූතියේදී. සිසේරියන් කරලා නෙමෙයි සාමාන්‍ය ප්‍රසූතියකදී. ඒ වුණාට දරුවා ගෑනුන්ට දරුවන් වදලා ඇතිවීමක් නැහැ නේ. අර එක දරුවෙක් වැදලා අච්චර වින්දට පහවෙන්ද ආය කාමසේවණයට යනවා. ආයසත් දෙවෙනි දරුවා වදනකොට තුන්වෙනි දරුවා වදනකොට කිහිටි ගන්නවත් නැහැ. පිරිමියෙකුට එහෙම වුණා නම් සෑහෙන්න බොණ්ඩ වෙයි. මේවා සෑහෙන්න බොණ්ඩ වෙන ප්‍රශ්න. මොකද පිරිමියෙකුට හිතන්නවත් බෑ. ඊට පස්සේ ආයෙ කාමසේවණට අනේකුත් නැහැ. කොටි දෙන විතරලු ලෝකයේ මේ පාඩම ඉගෙන තියෙන කොටි දෙන එක මේක සැරේ කාමසේවණ කරන එක දරුවයි වදනේ ආයෙ පලාතට කොටියෙකුට එන්න දෙන්නේ නැහැ. ඒකේ තීරුම් ගන්න මේ වේදනාව වෙන්නේ දරුවා වදනකොට දරුවා වදන්න නම් කොටියක එක සංවාසය දෙන්න ඕනේ ඊට පස්සේ කොටිය කිට්ටු කරන්න දෙන්නේ නැහැ. අනේ හැම ඥාන සතාම කොටි දෙන්නට වැඩිය අමනයි. ගෑණිට කියලා තියෙන්නේ වැටි වලන් ගැනීමෙන් සහ දරුවන් වැඩිවීමෙන් කවදා තෘප්තියටපත් වෙන්නේ නැති සතෙක් කියලා ගෑණිට කියන්නේ. රාහුල හඳුරියලා තිනවා දරුවන් වැඩිවීමෙන් සහ මැටි වලන් මිලදී ගැනීම ඇති වෙන. දැන් ඔය ගෑනුන්ට දෙකම නැහැ. දැන් ඉන්න ගෑනට එක දරුවා හම්බෙච්ච ගමන් ඔපරේෂන් කරනවා. මැටි වලන් දන්නෙත් නැහැ. මේව කතා කරන්නේ පරණ ගෑනු ගැන. නමුත් අපි මේ කතා කරන්නේ වේදනා චෛත්‍ය ගැන නිසා ගෑණියක් කවදාකවත් නඩුවක් දාලා තියෙනවත් දරුවෙක් හම්බෙන්නට වේදනාවක් ආවයි කියලා. නිවන් දකින්න කියලා මැස්සෙක් කවුවා මොකද වෙන්නේ? අච්චර අර දුක් වෙන්නට මෙතන මధుරක් කැල්ල වෙඳිනකොට අම්මෝ නඩු. එහෙම කරන්න බෑ භාවනා මධ්‍යස්ථානවල මధుරන් නොසිටිය යුතුයි. මැස්සන් නොවිතිය යුතුයි. කැස්සක් නොකැසිය යුතුයි. දොරවල් නොවැසිය යුතුයි. සද්ද නොකළ යුතුයි. අච්චර දුක් වේදනාවක් ඉදලා කාමෙට මේ නිවනක් වගේ දෙයකට. ඒක නිසා ඒක පොඩ්ඩක් හිටු කිරිලක් විතරයි තියෙන්නේ. ඒ නිල්ලම් බයිනකොට මధుරෝ ඉන්න කාට පිරිල මధుරෝ. මේ දැල් ගහලා මොකක්වත් නැහැ. සාලා මැස්සෝ ආපුවම කටෙත් අහනවා. ඒ කිට්ටු පංගලාවක මේ බල්ලෝ පොලිසිය බල්ලෝ ගෙනල්ලා ඇති කරන්න පටන් ගත්තා. පලාතේ මැස්සෝ. මෙහෙම ඇද්ද දෙක වහගත්ත ගමන් නහයත් රිංගනවා කටෙත් රිංගනවා. ඊයින් පස්සේ ඉතින් හෙන්න කචල් එතන සුද්ධොත් වෙනවා. ඉතින් මේ මස්සේ ගොඩින් මාත්‍ය භාවනා කරනකොට කතා සාකච්ඡාවේදී කිව්වා මේක කරන්න බෑ ගොඩින් අයියා මේක මේ මధుරෝ හරියට කියලා. අනේ බලන්න ඒකනේ ඉන්නම් මේ මధుරෝ කනවා හරිම විමුක්තියට හරි බාධායි. බලන්න ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය යුද්ධෙට නෙවෙයි බෝම්බ හදාගෙන කැලේට වෙලා ඉඳගෙන අර මොනවද මේ නෝනමා කිරිටින් වල බත් කන්න නැතුව කොච්චර මధుරවක හිටියත් එක එක්කත් චෝදනා කිරුවද කියලා හෙව කැලේ තනියම හිටියයි කියලා මధుරව කෑවයි කියලා. මේ ජනතා විමුක්තියට කටයුතු කරන කට්ටිය. දැන් තමන්ගේ විමුක්තියට කටයුතු කරන එක නම් ඇස්සෙක් කනකොට මధుරයක් වහනකොට මොන නඩුද? ඉතින් මේ මිනිසුන්ට ඇත්තටම විමුක්තිය පිළිබඳ හැඟීමක් තියනවාද? මේ තරම්වත් ගැළපුමක් කරගන්න බැරි. නිසා භාවනා මධ්‍යස්ථාන හඳන අපිත් තීරුම් ගන්න ඕන පූර්ණ පහසුකම් දීම නෙවෙයි භාවනාව කියන්නේ. පහසුකම් දෙන්න ඕනේ මොකද ගරු කටයුතු වැඩක් නිසා. උත් යෝගාවචරතර තියෙන යම් ප්‍රමාණික ඉවසීමේ ශක්තිය ඉවසීමේ ශක්තිය තිබ්බොත් සාපේක්ෂව අරමුණේ ඉන වෙලාව වැඩි වෙයි. අරමුණේ සාපේක්ෂ වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න සතිය වැඩි වෙයි. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙයි මේ වේදනාවේ තියෙන්නේ කිඹුලා කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව ඇරෙන එක තමයි ඉවසන්න බෑ. මේ පුංචි දේවල් වලටයි අපි දඟලන්නේ. ඒ නිසා දුක් වේදනාවක් අපිට ඉවස ගන්න බැරි වෙන්නේ ඒත් එක්ක වෙන දෝමනස්සේ මිසක්කා දැරීමේ ශක්තිය අපේ පරිණාමයෙන් අපිට හිමි වෙලා නැති නිසා නෙවෙයි. අපේ හිතේ පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා බුදු වෙන තරම් දැරීමේ ශක්තියක් තියෙනවා. අපි හිතන අය විඳිල්ල දැරීම දුප්පත්කමක් කිය. කාලකන්නිකමක් කියලා. කාගෙට වැරද්දක් කියලා අන්නේ මරි කන්තුන අන්නේ මෝඩ කන්තුන අයින් කෙරුවොත් ඕන දෙයක් දරන්න පුළුවන් මරණය තරහා යන්න පුළුවන් දරන්න බැරි මොකද ඇයි මට එහෙම වෙන්නේ ඕක කෙරුවේ ආර්ක තමයි ඒක ඕක නැති කරන්න ඕනේ ඒක මధుරකව මధుර මරන්න ඕනේ සද්දයක් කියලා බාධා කරොත් ඒ විඤ්ඤාණ නැති කරන්න ඕනේ අනුන් කියලා හිතනවා දෙක මම දැරිය යුතු නැහැ මං ආවේ දුක නැති කරන්න මට මේ සප පාසුකම් ඕනේ කියලා ඊට පස්සේ කියනවා මේ ඔක්කොටම තියෙදි කරදේ ඇයි මට විතරක් ආවේ මෙන්න මේ තක తీරු කණ්ඩික අයින් කිරුවට පස්සේ ආර්ය වෙනවා. ආර්ය වෙන්නේ මොකද? දුක ආවට ඒක පුම්බන්න යන්නේ ඒකට ප්‍රශ්න කරන්න යන්නේ පැමිණි දුක් පැණි 10 කියලා දරන්න ගත්තොත් දැරීමේ ශක්තිය වැඩි වෙන්නේ කොහොමද? දුකත් එක්ක එන දෝමනසය හඳුනා ගන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. එයා දුක එනකොටම වෙන නුරුස්නා ගතියක් එනවා. මට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන මේ නුරුස්නා ගතියටයි මාව අවසන්නේ. කුප්පව ගතියනේ නුරුස්නා ගතිය. නමුත් දුක එන්නේ පිටින් නම් අපිට මූලක් කැනිලා නම් දුවමනස් එන්නේ ඇතුලේ. එතකොට මේ ඇතුලෙන් එළියට යන දෝමනස්යත් පිටින් ඇතුලට එන දුකත් වෙන් කළ අඳුර ගන්න බැරි මිනිහා කොහොමනම් පිට ඉඳලා ඇතුලට එන ආස්වාසයත් ඇතුලේ ඉඳලා පිට වෙන ප්‍රස්වාසයත් අඳුරගන්නේ. යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය කරනකොට මේ පිටේ ඉඳලා හුලන්ඩල්ලක් ඇතුලට ඇවිල්ලා පීරාගෙන යනකොට ආස්වාස ක්‍රීඩා කියනවා. ඇතුලේ තියෙන උලන්නලා පීරාගෙන පිට වෙන ප්‍රසවාස කරනවා මේ ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ වෙන් කළා අඳුරන්න බැරි නම් රූප ධර්මයේ අඳුරන්න බැරි නම් පිටින් එන දුකත් ඇතුලෙන් ඒකට එකතු වෙන දෝමනස්ය අධ්‍යක කොහොම අඳුරන්නේ ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කර තියෙන ආස්වාසයේදී සතෝ වාසය සති සතෝ පස්ස සති සිහින් යුක්තව ආස්වාස කරයි සිහින් යුක්තව ප්‍රසවාස කරයි කියලා ආස්වාසී ඇතුලේ සිට පිටතට යන ගතිය සහ පිටතට සිට ඇතුලට යන දෙක වෙන් කර හඳුනා දැන ගැනීම සබ්බකාය පරිසංවේදී අසසී සාමිච්ච චික්කති කියන එක ඇතුලේ තියෙන එක. ඒ දෙක වෙන් කරන්න බැරි නම් කවදාකවත් මතක තියාගන්න දකින්න වාරයක් පාර අහන වාරයක් පාස ගන්ධ රස පහල විඳින වාරයක් පාසා මේ සැප දෙයකට ආසා කිරීම නම් වූ ඇතුලෙන් පහළ වෙන ආසවයත් දුක් දෙයකට නොදකින්න පතන් කියනා වූ මේ ආශ්‍රව ධර්මයක් දෙක අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. අල්ලන්න බැරි තාක් කල් පුතඥයි. සක්විති රජ වුණත් පුතඥයි. නමුත් මේ එනේන සැප වේදනාට එනේන දුක් වේදනාට ඇතුලේ ඒකේ ප්‍රතිබිම්බයක් වටනවා, ඡායාවක් වටනවා. දුක වේදනාට පටිකානුසයමයි අකමැත්තමයි තියෙන්නේ. සැප වේදනාට ආසාවමයි තියෙන්නේ. මේක වෙනස් කරන්න පුළුවන් බව පිළිගන්න එකට කියනවා ආර්යයන් වහන්සේ කියලා. යට තියෙනවා අනිච්ච සංඥාව. මේක වෙනස් කරන්න බෑ. දුක වේදනාවක් වෙනකොට එන එපා වෙලාවයි නොදකින්න පතම්මයි නුරුස්නාමයි කියලාක දැඩිශේ ගන්න කෙනාට සැප වේදනා කරන එක මගේ මා කියලා වදා ගන්න කෙනාට තියෙන නිත්‍ය සංඥාවක් ඒ නිත්‍ය සංඥාව එක්කන ධර්මයේ තේරෙන්නේ නැහැ පෘථග්ජනකමෙන් ඉක්මවන්නත් බෑ ඒ නිසා මේක අභියෝග කරන කෙනාට තමයි යෝගාවචරය කියන්නේ යෝගාවචරය මේ දෙක මැද ඉන්නේ වර එක දුක් වේදනා වෙනකොට දෝමනස්සේ පහළ වෙනවා අහු වෙනවා සෝචති කිලමති පරිදේවති සම්මෝහං ආපච්චති කියලා එයා සමාහට සම්මෝහයට යනවා. වෙලාවකට තියෙනවා යකෝ මේ පිටින් ආපු එක මේකයි මේ මගේ හිතනේ මේ කලබල වෙන්නේ. එතකොට වෙන් කර ගන්නවා. මේ සෝචනය දුක්ඛ දුක නිසා ඇතිවෙනා වූ සෝචනා කිලමනා පරිදේවනා සම්මෝහනා උරත්තාලින් කන්දති වගේ කියන දේවල් අඳුරගත්තට පේනවා මෙතන රංගපෑමක් තියෙනවා කියලා. මම මේ වචනේ පාවිච්චි කරලා තරහ වෙන්න එපා. මේ දුකක් එනකොට ඒ රංගපෑම ආශව ධර්මයක්. අනුසය ධර්මයක්. මේ රංගපෑම නැතුව දුකට මුහුණ දෙන්න පුළුවන්. ලේ දැක්කට පස්සේ සෙබලට හොඳ වීරත්වයක් කරන අනිත් තනියටින් ෆයිට් කරන්න පුළුවන් තිබුණ අතර වැඩියි. හැබැයි යා පැටුවොත් මේක සනീപ කරන්න ඕනේ අම්මෝ මේකට දීවැඩියාව හැදෙයි මේකට මේ පිටගැස්ම හැදෙයි කියලා මේකට බය වෙන්න ගත්තොත් සතුට මරනවා. මේක දරන්න පුළුවන් ගතිය එන්න නම් මේ මේ සංගබෑම මේ බොළඳ ගතිය මේ මවාබෑම මේක මේ කියාබෑම මේ චල්චුරු ගෑම මේ අඳුරේ මේ කෙඳිරිය මේක තන්නේ කර හුරතලයක් තියෙන. තන්නේ කර හුරතලයක් තියෙන. ඔක හොඳට තේරෙනවා ඇටෙන්ඩන්ට්ලට. ඉස්පිතාලේ හැම එකනා ගෙදරින් ගෙනිච්චට පස්සේ බලාපොරොත්තු වෙනවා ගෙදර හිටියා වගේ <clears throat> උණු වතුර ගෙනුන උණු වතුර ඕන. මුත්‍ර පෝච්චිය ගෙනුනට ඒක ඕන. ඇල්ලතුර ගෙනුන ඇටෙන්ඩන්ට්ලා පඩේකට ගණන් ගන්නෑ. දන්නා නාකියෝ මේ බොරුව කරන්නේ කියලා. අත්තප්පාකට ගණන් ගන්න. ඉතින් කියන්නේ මොකද මේ කියන මිනිත්තු හිට පිට නැහැ කියලා. හිට පිට කොහෙද තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න හරියක් ඉල්ලන්නේ. ගෙදර තියෙන සප පාසුකම්. හම්බ වෙන්නේ නැහැ. පුළුවන් නම් ස්පිරිතාලයක් දාන්න හොඳ ඇටෙන්ඩන්ට් කෙනෙක් දාලා ඕන ධර්මයක් ගෙවනවා. බිස්නස් එකක් ඕනේ නම් ඇටෙන්ඩන්ට් කියලා උනතුරු දුන්නේ, ඇල්ලතුරු දුන්නේ, හිට ගස්සන්නද, ඉඳගත්තරද කියලා අහන්නම් බූදලේ හිතන් දෙනවා දරුවට දෙන්නද බූදලේ දෙයි ඇටෙන්ඩන්ට්. අපි ඒ තරමටම මවාපෑමට කැමති. අපි ඒ තරමටම රඟපෑමට කැමතියි. අපි ඒ තරමට ඉන්නේ හීදාගත්ත ලෝකයක. පොළවේ නෙවෙයි. ඒ ඉන්නා තාකල් බිස්නස් කාර්යෝ අපෙන් හම්බ කරනවා. අපි හම්බ කරන සේරල් යන්නේ තරමින් යට. එහෙම නෙවෙයි මේ පැමිණිච්ච දුක පැනිරයි කියන මනුස්සයාට ආරෝග්‍ය පරමාලාභා. ඉතින් ඒ වගේ ගුණයක් භාවනාවේදී නැතුව හිතනවාද අපිට යන්න පුළුවන් වෙයි කියලා බුදුහාමරගේ ණයට ඉල්ල ගන්න සතිය. බුදුහාමරගේ ණයට ගන්න කියලා ඉවසීමේ ශක්තිය. උනාචිගේ ධර්මයේ දෙනවා. නමුත් බුදුහාම කියනවා මට කරන්න බෑ ඒක උඹලා කරපල්ලා. ටික ටික කරපල්ලා. නිසා කවදා හරි ආනාපානි කරගෙන ඉලාදී වේදනාවක් එද්දී මේ වේදනාව යම් මට්ටමකට තියෙනකම් මම ආනාපාන දැන් බලලා තියෙනවා. දැන් වේදනාව ටිකක් උග්‍රයි. මේ උග්‍ර මට්ටමේ තියේදී වරින් වර හෝ වේදනා අතරින් මට ආනාපානය බලන්න පුළුවන් නම් ආනාපාන සතිය පිහිටවන්න පුළුවන් නම් අන්න කමටහන සුද්ධ වෙනවා. කලියුත්ත තේරෙනවා. අල්ලගත්ත ආනාපානට ආදරයක් සිද්ධ වෙනවා. වැඩි වේලාවක් ඉන්න පුළුවන් වෙනවා. එයා ඊගාදාසේ වාඩි වෙන්නේ ආ මට රැලි 3-4ක් අල්ල ගන්න පුළුවන්. මම 4 අනිදා 4ක් 5ක් අල්ලනවා. නැත්නම් විනාඩි 3-4ක් ඉන්න පුළුවන්. හැම වෙලාවෙම නේ පුළු පුළුවන් වෙලාව 5ක් 6ක් ඉන්නවා කියලා ඒ එන පැමිණි දුක හරහා විනිවිදලා බැලිට විපස්සනා කියලා කියනවා. එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙන දවසක පැමිණි දුක් පැමිණි වෙච්ච වෙලාවේදී දුකේ හටගන්ම බලලා පොඩ්ඩක් මැදට යනකම් යන්න. පටන් ගන්නකොටම සලුවක සාදාලා නැගිටලා යන්නේ. පොඩ්ඩක් මැදට ගියාට පස්සේ පේනවා මේ පද දෙන ගතිය, පෙළන ගතිය, තවන ගතිය, එන්නේ එන්නේ කිටි කිටි වෙලා ඇඟ දඬු වෙලා දත් කාගෙන ගත කරන ගතිය නිසා ඒ ආනන්ද සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා ආස්වාස බලන යෝගාවචරයාගේ හිත වේදනා විශේෂ ගිය ගමන් පන්දති ඉංජති සලති කියලා. කය තැලෙයි සාරත්තති ඉංජති පන්දති. කය දඬුවේයි සැලෙයි කම්පන චංචල වෙයි. අර ආනපාන ඉන්නකොට වේදනාවක් එනකොට එන හැප්පිල්ල. ඒකෝට තේරුම් අරගන්න මේක ප්‍රතික්‍රියාවක් රංගපෑමක් තියෙන්නේ. ඉතල ඉඳලා දවසක හිතනද මේ වේදනාවේ උච්චම වෙනකන් ඉන්න පුළුවන් උනායි කියලා. උච්චම උනාට පස්සේ ඊගාට සැපපැත්ත. මේ වේදනාවේ උච්චතන්ට යනකම් කඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියන විදිහට ව්‍යාග්‍ර දේනුවක් වගේ මේ වේදනාව දෙනවා. බුදුහාම කියනවා විඳ විඳ විඳ විඳ ගිහිල්ලා ඔගේ මැද පැන්නපන්. වේදනාව මැද පැන්නුවට පස්සේ තියෙන්නේ සැපපැත්ත. ඉතින් ගියාට පස්සේ ආනාපානට පුදුම ප්‍රේමයක් පහළ වෙනවා. මේ කය පුදුම විදිහට කුඹලකට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. ආහනේ වේදනාව එකක හෝ වේදනාවේ දුක් වේදනාවේ ගෙවන් වෙන පැත්තේ තියෙන සැප දකින්න නම් අපි ආනාපානෙ වගේ අරමුණක් පැත්තක තියෙන්න ඕනේ. වඩා ගන්නලද සතියක් තියෙනවා. ඊට වැඩිය දුකක් අද වින්දා කියලා මනසේ ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. ආන්න ඒකට වේදනාව ගිවුනට පස්සේ ඒ යෝගාවචරයට හම්බ වෙන ඒ සුඛය ඒකට නිර්ාමිෂ සුඛය කියන්නත් පුළුවන්. ඒකට කියන්න පුළුවන් නිතරංග ජය. කවුරුවක් පරද්දලා නෙමෙයි උනාට බුද්ධම ජයග්‍රහී හැඟීමක් එනවා. මගේ භාවනාව වැඩෙනවා. මගේ භාවනාව වැඩි වෙලා ඉන්න පුළුවන්. අරමුණේ ඉන්න පුළුවන්. අනිත් දවසේ මට මේිට වැඩි වේදනාවක් මං කාගෙන ඉන්නවයි කියලා ඒ නිකන් බැටරියක් charge වෙනවා වගේ. එහෙම නැත්නම් ඒන ප්‍රතිශක්තිය පමණමයි යෝගාවචරයට සෞඛ්‍ය සඳහා ඉතුරු එකම ආරක්ෂකයක්. චරිචුරු ගාන, කේන්ද්‍රී ගාන, අරකෙන් මේකෙන් උදව් උපස්ථාන කරන මිනිසයා දුකටපත් වෙන්නකොට, වයසට යනකොට, ලෙඩ වෙනකොට, මරණයට යනකොට පුදුම පාළු ගතියකටපත් වෙනවා. අසරණ ගතියකටපත් වෙනවා. මොකද කිසියම් දෙයකින් හිතෙන් මේ වැඩේ ගන්න දන්නේ නැහැ. හිත ආදාගෙන නැහැ. ඒ නිසා බුදුජානක සඳහන් කරනවා ලෙඩෙක් වුණත් ಗುಣධර්ම පහක් තියෙනවා නම් සනീപ කරන්න පුළුවන්. ಗುಣධර්ම පහක් නැත්තම් සනീപ කරන්න බෑ. ඒ ටික එහෙමම දැන් කැන්සර් වලට සහ මානසික රෝගකට හොයාගෙන තියෙනවා මානසික පිළිකාවක් හැදිච්ච බව පණිඩේ කියපු ගමන් සමහර පණිඩිය යනකොට මැරලා යනවා. තව මාස දෙකක් ඉන්න පුළුවන් කියවම අල්ලව ගෙදර මිනිහත් මැරලා යනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඇයි හද්දේ ඉන්නේ මට කියලා පද පදනමක් එනවා. මෙච්චර ඔක්කොම මන් දන් දෙනවා පිළිකා කියනවා මේ අල්ලපු ගෙදර මෙච්චර කත කතවල කරන උන්ට එහෙන ගහන්න උන්ට පිළිකා නැහැ මේ මට මොකද පිළිකාව කියලා පුදුම වදයක් දෙන්න පටන් ගන්න. ඒකල කියනවා ඔය දොස්තරට වැරදිලා මම වෙන දොස්තර ගාවට යනවා බේත් ඕනේ නැහැ මට. ඔය සෙල් දෙවෙනි සෙල්ලම තුන්වෙනි මට්ටමට යනකොට පිළිකාවේ කරදරේ ඉන්න පටන් ගන්නකොට ටිකක් මානසිකත්වය වැටෙනවා වැටලා මේක පිළිකාවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඉතින් කියලා කර්ම එහෙම පිළිගන්න මට්ටමට ආවට පස්සේ එතනදී තමයි දොස්තර තීන්දුව කරන්නේ මූට වෙදකම අල්ලයිද නැද්ද කියලා. එතෙන් එන්න ඔලමුට්ටල යන ගොඩාක් කල් යනවා. අයි මට පිළිකයෙන්නේ. අල්ලවක දෙමින් යටින්න බැරි. මං දන් දීලා තියෙනවා. මං සිල් දක්ලා තියෙනවා. ඒක පිළිකාව ගණන් ගන්නෑ. පිළිකාවට බෞද්ධද බෞද්ධද නැහැ. අනේ තුන්වෙනි මට්ටමේ එයා තේරුම් ගන්නකොට වෙන්න පුළුවන් කියලා පිළිගත්තට පස්සේ කමන්නේ එහෙනම්. ප්‍රතිකර්ම ටිකක් කරලා බලමු කියලා හතරවෙනි මට්ටමේ පස්වෙනි මට්ටමේ තමයි මරණය වුණත් පිළිගන්න ලෑස්ති ඒ වාගෙම තමයි මානසික රෝගවලත් කිසිම කෙනෙකුට පිස්සු කියලා කිව්වට පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා කියන කාට පිස්සු. ඉතින් පිස්සන්ඩ කට්ටිය කොටු කරලා විසර පිස්සු බව පිස්සු කරලා දෙන්න කොහොම කල් යනවා බෙහෙත් කරන්න යන්නේ. ඒ වගේම තමයි මේ දුක් වේදනා ගැන තේරුම් අරගන්න කොටත් දුක් විනා මැදට යනකම් ඒ ස්පන්දන ධරත සාරත්ථ භාවය එනකොට භාවනා යෝගාවචරය ඉන්නේ භාවනා වැඩපිළිවෙලේ හතරවෙනි දවසේ. හතරවෙනි දවසේ ගෙදර යන දවස. හතරවෙනි දවසෙන් එහාට කරන්න බෑ. ඒක හොඳටම ප්‍රසිද්ධයි කොයන්ක සිස්ටම් එකේ හතරවෙනි දවසේ දොරවල් වහලා ලොක් කරලා තියෙනවා. යටවල් වලින් එළියට පනින්න දෙන්නේ නැහැ. ඇහ ගහගෙන ඉන්න ඔක්කොටම එපා වෙලා මොන කරදයක්ද මොන වදයක්ද කියලා දමල ගන්නවා. හයවෙනි දවසේ ආයෙත් එනවා. අට නවය වෙනකොට තේරුම් ගන්න මේක අනේ මං එදා විඳින්න බෑ කියලා විඳින්න පුළුවන්. ආවට පස්සේ එක කියනකම් හදිස්සි. මට ඉසර පැයක් තියා භාගයක්වත් ඉඳින්න බෑ මං අන්තිම දවස් වෙනකොට පැය එකමාර හිටියා වේදනায়ලා පුපුරු ගැහුවා ඒ වුණාට මං හරහා දැක්කා නමුත් අර ශරීර ආශාව තියෙන මිනිහා. එහෙම නැත්නම් නිත්‍ය සංඥාව තියෙන මිනිහා. දැන් ඇයි මට මේ වෙන කියන මිනිහට කද්දාකත් විඳින්න බෑ. ඒ විඳවිල්ල නැතුව හරහා යන්නේ නැතුව අපේ භාවනාවේ ජීවිතේ පිටකොන්දක් හැදෙන්නේ නැහැ. ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. චපල ගතිය තියෙන්නේ. වහා ඒකට කියන බුදුහාන කුප්ප ගතිය කියලා. ඒ කුප්ප ගතිය නැති කරන හොඳම දේ තමයි වේදනාව වෙනකොට වේදනාවත් එක්ක කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා පුළු පුළුවන් වෙලාවට හැම වෙලාවෙම බෑ. පොඩ පොඩ පරි ඉස්සරහට යනවනම් ඒ ඊට සාපේක්ෂව සතිය වැඩෙනවා. ඊට සාපේක්ෂව ආනාපානෙත් එක්ක ඇසුර වැඩි වෙනවා. ආනාපාන සුවදකම වැඩි වෙනවා. අන්න ඒ හරහා ගියොත් තේරෙනවා ආර්ය තත්ත්වයටපත් වුණාට පස්සේ දුක නොයනවා නොවේ. දුක දරා සිටීමේ ශක්තිය නිසා දුකෙන් විඳවන්නේ දුකෙන් හිත පීඩා ගන්නෙ නෑ ඒ නිසා ඒකේනා දුක් වේදනාවට ද්වේෂ කරන්නේ නෑ දුක් වේදනාව එනකොට අනිවාර්යයෙන්ම පටිඝානසේ අවබෝධ කරගන්න අවබෝධ කරගත්තට පස්සේ පටිඝානුසයට වෙන මොනවාක්වත් උත්තරයක් ඕනේ අඳුරගන්න එක විතරයි ඕන කරන්නේ. අඳුරගත්ත ගමන් යගේ නපුරු බලපෑම අඩු වෙච්චාම වේදනාව විතරයි ඉතුරු වෙන්නේ. දෝමනසෙ නැති වෙනවා. එතකොට මේ දුකයි දෝමනසයි දෙක වෙන් කිරීම ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවන්නා වගේ වැඩක්. ගෙඩිය ඉදිරියකම් පොත්ත ගලවන්න බෑ. ඒ වගේම පොත්ත ගලවන්න පුළුවන්කම තියෙදි පොත්ත ගලවන්න නැතුව කෑවොත් කෙහෙල් ගෙඩිය රසක් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ ඉස්සලා කියනවා ඔය කෙහෙල් ගෙඩිය හැදෙන කාලේ පොත්ත ගැලෙව්වොත් කෙහෙල් ගෙඩිය කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කිරි වදිනකම් පොත් ඕනේ. එතකන් මේ පොත්තේ කිරිව ගැත් තියෙනවා. ගෑවුනාම කහටයි ඇඟට විසයි. නමුත් ඒක වෙලාවක් වෙනවා හරියට පොත් ඉදිලා පොත්තෙන් ගැලවෙනවා. ආන්නේ වගේ දුක් වේදනාව, දෝමනස වේදනාව වින් කර ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ මනසට කේල් ගෙඩියක මිහිර විඳින්න පුළුවන්. එහෙම නැත්නම් ඉදුණාට පස්සෙත් ලෙල්ලත් එක්ක කෑවොත් එතන ඉදෙන්ද ඉස්සලා පොත්ත පීයකින් ගලවලා කෑවට කවදාකවත් ඒ නිසා පොඩ්ඩක් මේ ඉදිච්ච කෙහෙල්ගෙන කන්න ඉවසන්න. දුම් ගහලා ඉක්මන් කරන්න යන්නත් එපා. දුම් ගැහුවට පස්සේ වුණත් ලෙල්ල ගලවන්න තු කණ්ඩත් එපා. ඒ නිසා කියනවා මේ වේදනාවත් එක්ක හැප්පෙන යෝගාවචරයට කියන්නේ අමු අඹ කණ එකයි කියලා. ඉදෙනකන් ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා පුදුමාකාර විඳවිල්ලක් වෙනවා. භාවනා ජීවිතේ 80%කට පෙට්‍රල් පිච්චෙන්නේ මෙන්න මේකට. 80%කටත් වැඩිය පෙට්‍රල් පිච්චෙන්නේ ඕක තේරුම් ගන්න. ඕකෙන් උඩට ගියාට පස්සේ ඒ මනසට තියෙනවා ආයේ නිවනක් ඕනේ නැහැ මේ වේදනාවේ තිබුණ මායාව. මේ වේදනාවේ තිබුණ මේ මෝහන ගතිය නිසා අපි කොච්චර කායික ලෙඩ දාගන්නවද කොච්චර මානසික ලෙඩ දාගන්නවද මේ මැදර කොච්චර අනුන්ට ලෙඩ දානවද කොච්චර අනුන් අපිට ලෙඩ දානවද ඔය මොකක්වත්ම නැහැ ඔය කිසాగත විතුරුනා වගේ පොඩ්ඩක් අවබෝධ කරගන්න මිනිහ අතේ තියාගෙනම දුකේ ඉන්නද්දිම බුදුහාමුදුර සතිය කියලා දෙනවා නිසා භාවනා කරන්න එන කෙනා ඒ පූර්ණ කුමාර සැප සහිතව කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ මාස කාදා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ නෙවෙයි. දුකේ යන්න බෑ. ඒ නිසා සාමාන්‍ය පහසුකම් ටිකක් දීලා ඉවසීමේ ශක්තිය වැඩෙනවා නම් මතක තියාගන්න භාවනා වැඩෙනවා. ඒකම තමයි පස්සේ ආශ්ලෝක ධර්මේ කම්පා නොවීම පැත්තට යන්නේ. ඒ හරහයි මේ පෘථග්ජනියක ඉඳලා භාවනා යෝගාවචර කියලා භාවනා යෝගාවචර ආර්ය தත්තරපත් වෙන්නේ ඉතින් මං හිතන්නේ මේ උපාසක මහත්තුන් කොට දෙනෙක් ලබන සුමාන වෙනකොට ඉඳී කියලා අපි ලබන සුමානේ සලකා බලමු මේ විදිහට දුක් වේදනාව හරහා දැකන්ට දැකලා ගන්න වේදය දැනුම කොහොමද සුඛ වේදනාවට පාවිච්චි කරන කොහොමද අදුක්කම සුඛ වේදනාවට පාවිච්චි කරන්න කියලා එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේක කරගෙන යන්න කිසිම අඩුපාඩුවක් අපිට නැහැ ඕන කරන ඔක්කොම උපාංග අඩුම කැඩුම ටික තියෙනවා. අපි මේ අපි ගැන අදි탁සීරුක ගත කරනවා. නෑ මට එහෙම දුක් විඳින්න ඕනකම නෑ. මට දන් දීලා මේක ෂේප් කරගන්න පුළුවන් වෙයි. මට සිල් දකලා මේක ෂේප් කරගන්න පුළුවන් වෙයි. නැත්තම් හාමුදුර කෙනකින් පිරිත් නූලක් ගැට ගන්න ආශිර්වාද ලබාගෙන කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් වගේක් තියෙනවා. මේකට නම් බෑ. මේක නම් කෙලින්ම මුණ දෙන්න ඕන නිසා ඒ මනසීමෙන් ඒ කෙලින්ම මුණ දීමේ ශක්තිය තව තවත් දියුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් මත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවෙන් පස්සේ පොඩ්ඩක්ලා සාකච්ඡා කරනවා මේ කතා කරපු කතා කරපු ධර්ම දේශනාවේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් මට සුද්ධ කරගන්න තියෙනවා නම් ඒක සඳහා අපි ටිකක් වෙලාව ගන්නවා ඊට පස්සේ ඒවා නිම කරාට පස්සේ ඊතාවතාවාදී ගාථා සජ්ජායනාවට පෙළඹෙනවා ඒකේ පහන ක්‍රමයේ කරු පිළිමක් වශයෙන් මම ආරාධනා කරනවා මේ ඉදිරියට කරපු දේවල් පිළිබඳව කීජේ කළ යුතුමක් කියනවනම් ප්‍රශ්න තියෙනවනම් සාකච්ඡා කළ යුතුමක් තියෙනවා ඉදිරිපත් කරගනිමු එහෙම නැත්නම් අපි යනවා ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් පිළිපැදීම. දැන් කියන්නේ කියන්නේ එක නළු සමගතියට කොට පාවි මේවා ඔක්කොම ගන්නවද වේදනාවේ කොටසට දෙන්නේ. ඒ කියන්නේ නුරුස්නා ගතිය පටිකය, ද්වේෂය, නුරුස්නාගතිය ඔක්කොම කාමයේ හැවනලක් විදිහට වෙනවා. රාගයේ රාගයෙන් අපිට සංසාර බඳ ප්‍රධාන දේ ඒ රාගයේ හැවනල තමයි ද්වේෂය. රාගය සාක්ෂාත් කරගන්න බැරි වෙනකොට ද්වේෂය තමයි එන්නේ. ඒ නිසා රාගෙන් ද්වේෂය වෙන් කරන්න බෑ, ගහෙන් හැවනල වෙන් කරන්න බැරුවා. රාගය වැඩි කරන ද්වේෂය වැඩි, ද්වේෂය වැඩි වෙනවා කියලා කියන්නේ යාගේ ප්‍රාග ආස්ථාවක් ඉෂ්ටවි නොවීමේ ප්‍රමාණය තියෙනවා. එනවා දෙකෙන් පෙන්වන්නේ රාගය විතරයි බුදුරජාණන්සේ දුකට හේතු වශයෙන්. නමුත් ඇත්තටම දුකට හේතු වෙන්නේ ද්වේෂය. ද්වේෂය එන්නේ රාගයේ විකෘතියක් විදිහට. ඒක තේරුම් ගන්න හරි අමාරු ගොඩනකොට පේන්නේ මේක සම්පූර්ණ විරුද්ධවාදී ධර්ම දෙයක් කියලා. ඒ විරුද්ධවාදී එළියේ රාගකට දෙන්න එකට ඉන්නේ. රාගයේම හේවණල්ලක් රාගයේම විකෘතියක් රාගයේම විපල්ලාශයක් තමයි ද්වේෂය. විශේෂය ඕව එනකොට මට හිතෙනවා මේ සිතුවිලි වශයෙන් තමයි එන්නේ කියලා. ඒ කියන්නේ සංඥා වෙනකොට, දෝමනස්ස වෙනකොට හිතවිල්ලක් විතරයි. වේදනාවේ විඳි වේදනා කියනකොටම ඇනිච්ච උල පේනවා, ලේ පේනවා, කැපෙනවා පේනවා. ඒ පිළිවෙත දෝමනස්සේ තමයි අයියෝ මට මේකට බය වෙලා මේකට දැන් පිට ගැස්මේ ඊ අරකෙයි මේකේ කියලා ඉතින් මවනවනේ ගොඩක්. මේක මෙහෙම තියලා බෑ. ඊට පස්සේ ආයේ ඒක අරගෙන විඳවන කොටසක් තියෙනවා. ඒ විඳවන කොටස දුන්නා. ඒකට විදකම් කරන්න බෑ. කොහොමදක්වත් විදකම් කරන්න බෑ. ඔය මම රසාව කරන වෙලාවේදී ඒ ළමයෙකුගේ මෙතන කැපුණා. ටිකක් ගැඹුරට කැපුණා. කැපෙනකොට සුබෝයිස් එක අරගත්තේ තරුණ ගෑනුලා. අරුට ගානක්වත් නැහැ ගැටුණා. සුපෝයිසර් මැරෙන්න හදනවා. සාමාන්‍ය වාහනේ ගෙනියන්න එපා. මේක ඇම්බියුලන්ස් එකක් ගෙනියන්න. ළඟ තියෙන ස්පිතාලෙට ගෙනියන්න එපා. කොළඹ ගෙනියන්න. මම කරුණාකර පැත්තකට යන්න. ලෙඩත් එක්ක මට වැඩ කරත හැකි මේ අතන මේ දිහා නිකන් බීඩි ගන්න දෙන්න. ලීඩාට ගානක් නෑ ලැබිලා. අර කින්න කවදාද දැකලා නෑ ලේ දැකලා නෑ ඒක පළ එයා දුන්න එකම සේවකයයි දුන්නේ ඒ සේවකයා ලේ වෙච්චාම එයා මැරෙන්නා. මං කියන්නේ මේ දුක්ඛ දෝමනාගේ බහන එක යකාට මේක දෙක්කට පහළ වෙච්ච එකක් මම කියන්නේ වෙන දේ. ඔය අතරමැද වෙන මිනිහෙක් නිසා තමයි මොනම දෙයක්වත් උත්තර දුන්න කරන්නේ. ලීඩා වෙන මේකයි කියලා දොස්තර බාර දුන්නා නම් දොස්තර දන්නව කරන්නේ නැහැ. වැඩි වුණොත් ඒක වල පරිදි දෙන්නේ. අරගෙන නෙවෙයි අත තියන්න දෙන්නේ නැහැ මැරෙන්න හදනවා මේ සාමාන්‍ය වාහනේ ගෙනියනවා ඇම්බියුලන්සයක් ඕන කොළඹ ගෙනියන්න ආරෝග්‍ය මේ හැම පුරාම කැපිලා මේ පච්ච ට ගණනක්වත් නැහැ සුපර්ජෙට් කොහොමද සාමාන්‍ය වගේ දේවල් සිතුවිලි ජීවිතයක් කොට ඇතිද එන්නතන් තව මේකේ සිතුවිලියෙන් ඉස්ලාම් දක්වම හරි මම ගුරු වෙනකොට මම අහුවා තේරෙන්නේ නැති නිසා අවසරයි ස්වාමීන් වහන්සේ මේ නීවරණ කියන්නේ හිතවිලි නේද කියලා ඔව් කිව්වා මුළු පහම හිතේම වෙන බගුලක්. අපිට මේ නිවන් ඉවතක් ගත කරන්න බැරි නිකන් තාප්පයක් කරා යන්න බැරුව කෙනෙක් කල් කන්දක් වගේ නේ. මේ හිතේ ඉන්නේ කියලා විතරයි. ඒක ෆුක් කියනෝට යන එක. පිම්බට පස්සේ නම් ෆුක් කියනෝට යනවා. පිම්බට ඉස්සෙල්ලා නම් මේ හැප්පෙන ගලකට වැඩි හයියෙන් ඉවරයි. ඒ මොකද තමයි පුංචි වෙලා නිවනේ ලොක් කරගත්තට පස්සේ ලොකුයි තමයි. තමයි හොඳ ආධ්‍යාත්මන මේක. මේ හිතේ ආව හොල්මනක් නේ. රාගේ හිතවිල්ලක් නේ. සාගේ සංඥාවක් මේක බුදුහාම කියනවා ඔබට රූපෙන් ප්‍රශ්නයක් නෑ මහන්නේ මේ රූප සංඥාව තමයි ඔබට කරදර කරන්නේ කාමෙන් ප්‍රශ්නයක් නෑ මේ කාම සංඥාවයි ඔබට කරදර කරන්නේ මේ සංඥාවේ ප්‍රශ්නේ තියෙන්නේ මනෝපුබ්බංගම දෙයක මනෝමය දෙයක අපි ඒක නියෝජනයක් දෙනවා මේ අරක මේක කියලා රූප නිසා අරක මේක. ඒත් මේ හිතෙන් දුක් විඳවන්නේ. මෝඩයා විඳවනවා. මෝඩයා හිතන විඳවන එක ලොකු කැක්කමක්, ලොකු හැඟීමක් ඥානවන්තය වරන මේක ගණන් ගන්න නැතුව යන කෙනෙක්. ඒකට මොඩේ ඥානවන්තයට වරන මෙයාට කිසිම කැක්කමක් නැහැ. ගණන් ගන්න නැහැ. කිව්වට අහන්නේ නැහැ කියලා. අර මම තකා මං ගිල්ලෙන්නේ කියලා නැහැ. නම් තුවාලයක් කියනවාම ගණන් නොගෙන ඉච්චාම මරණය දක්වා යනවා. හොඳයි. ඔයම ඉන්නකට යොද ගන්න. මේ ඉඳගෙන තව දේවකම් කරනවට වැඩිය තුවාලෙන් මරණ එක හොඳයි. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න දේවල් හදා දොස්තරලාට ඔච්චර ගණන් ගෙවලා ජීවත් වෙලා මොකක්ද දැන් දැන් මොකද්ද කියන්නකෝ දැන් තියෙනවා ජීවත් නෝනදී මේ භාවනාව හරි කරගන්න මේ නෑ ජීවත් වෙනා ඉන්නවා 99ක් කරන්නේ පිස්සු පිස්සු කෙලින භාවනා කරන මනස තුවාලේ තියෙන නිසා භාවනා කරන නිසා තුවාලේ හොඳයි කියලා මනස තුවාලේ කතර ගයි තුවාලයක් නිසා තමයි කාදාගේ භාවනා කරන්නේ තනිපෙච්ච දස කාදා භාවනා කරගෙන හිඳිනවත් හරියද දුකක් එන්නේ භාවනාවේ නිසා දුකේ කාරණා අර කරඩුවකට ඔය වදින්න ඒ ඒ ඒ ශක්තියම හරි තුවාල හැදෙන්නේ. ඒ ශක්තියම තුවාල හැදෙනවා දොස්තරගේ කියන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් නෙවෙයි තුවාල හැදෙන්නේ. ඉව දොස්තරල ගහන ගසා ගන්න කොන්න නැහැ. එහෙම හිතෙන් ගෝයන් කපනකොට බෑග් ඇත්තට කවුරු මොකද කරන්නේ? බෑග් එකේ විදිහ මොන හරි කල්ලා තිබ්බොත් හරිද? එන්ජින් එකක් වැඩ කරද්දී අත කැපිටාම එන්ජින් ඔයිල් ටිකක් තියන්නේ මොකද වෙන්නේ? එතන ඔය දොස්තර මොකද කියන්නේ? කවදාවත් දොස්තර කවදාවත් කියනවා දැකත්තෙන් තල්ලා තිබ්බ සනි වෙනකල ඔයාලගේ වෙද පොතේ කියනවාද කියලා? විස බීජය. විස බීජය අරව නම් ගනි වෙන්නේ ඕනේ. දොස්තර කැමති නැහැ ඌට ගන්න කැපෙන්නේ නැහැ. මම අත්තර මුත්තර හොඳටම දන්නවා. හදිසි අපම මුත්තට. තර්පේ කාවා. ඒතර දොස්තර කැමති මුත්ත බිවයි කිව්වා. අම්බෝ බොන්ඩිවක වාස විසක් මයිලකට ආව නම් මට පණුල ලැබුණා වැඩි ළඟට. පොඩි කාලේ උත්තර දීලා තියෙන සත්‍ය. අර පොඩි කාලේ දැනුත් මම බලනවා. ඕගොල්ලෝ දාම ඔය පොඩි කාලේ කතා කරලා ඒක තමයි එකම දෙයක්. ඔයගොල්ලෝ කරන්නේ ස්පෙෂලිස්ට් කේ පොලිමේ හිටියොත් සනීප වෙනවා. සනීප වෙනවා ස්පෙෂලිස්ට්. යාමුන බෙන් යනවා. මම බෙන් කරලා ඒක නිසා තමයි ඔතනින් අඩු කරලා තියෙන්නේ. අඩු කරගන්න පුළුවන් ඕන ඕන වෙලාවට මේක සනීප කරගන්න අවශ්‍ය වෙලාවට බුදුහමතුන් බෙන් ගැත්තේ. ඒක තමයි. අවසන් සෙන්සර් දේශයේ විභව තණ්හාවේ අතර සම්බන්ධයක් තියෙනවා. ඒකම තමයි අතර විභව තණ්හාව කියලා කියන්නේ නම්බුකාර වචනයක් විතරයි. තණ්හාවමයි කාම තණ්හා භව තණ්හා ආසාව භව තේරෙනවනේ. විභව තණ්හා කියන්නේ ද්වේෂය. මේ තුනටම එකම දෙයක්. තණ්හාව විභව තණ්හා කියන්නේ මැරෙන්න තියෙන ආසාව සහ මරන්න තියෙන ආසාව. සමහර සීදීන නිසා ගන්න දෙල්ලමක් කරලා බෑනේ. ඒකට කාටවත් නොදැනෙන්න වසවිච හොයා ගන්න ඕනේ බෙල්ල ගල දා ගන්න ඕනේ. ඒකට ලොකු පරිශන තෘෂ්ණාවක් ඕනනේ. ජීදීන සගන්න. ඒ තණ්හාව හැම කෙනෙක් ගාම තියෙනවා. ඒක තණ්හාවක් විදිහට බුදුහමෝ දාලා දෙන්නේ. ඒක හරි අමාරුයි. තණ්හාව ජීදීන සගන්නේ මේ මේක අන්තිමට තමයි සිකම පොයි. ඔය බටේ මානසික විදිය අන්තිමටම තමයි ඔය ඩෙත් ඉන්ස්ටික් කියන කොට හදාගත්තේ. එයා කිව්ව මේ ආසාවක් වීම විකෘතියක් තමයි හරිය නැත්නම් මම මරනවා. මම පියෙන් හදලා. මම වහකරනවා. ඉතින් ඒක නෝදන්නවා කියන්නේ. විභව සංඝාත. නමුත් ඒකත් ආශාවක් විදිහට දාලා තියෙනවා. ආශාව මොකද්ද? සීදී නැසගැනීමේ ආශාව. එතන මට විරුද්ධ එන එකම මැරීමේ ආශාව. ආශාවෙම විකෘතියක් තමයි. භව තණ්හා විභව තණ්හා කියන්නේ භවයකට තියෙන ආශාවයි විභව තණ්හා කියන්නේ බ්‍රහ්ම රූපාරමණය තියෙන ආශාවයි කියන්නේ සාමාන්‍යයෙන් කියදිලි. නෑ බ්‍රහ්ම ලෝකවල තියෙන ආශාව නෙවෙයි අරූප ලක්ජක් වෙන අරෝ කාම කාම රාග රූප රාග අරූප රාග වෙනවා විභව තණ්හාව කියලා කියන්නේ ද්වේෂය සුද්ධම ද්වේෂය මොකද තණ්හා මාතුකාවේ අර්ථ වැටේ අස්ලක් කන්නහස මේ මට දැන් භාවනා කරද්දී වේදනාව බාධා දෙන්න ගොඩක් කරාට ඒ කියන්නේ දැන් අරමුණේ තියාගෙන නැතුව මේ මේ වේදනාව තව අනාගතය ගැන හිතනවා. ඒ කියන්නේ තව විනාඩි 5ක් ඉවසුවොත් ඉතින් මම කොච්චර වේදනාව ලෝඩ් එකක් ඉවසනවද ඊට පස්සේ ආයෙත් ඉතින් මේ වේදනාව එහෙම දෙන්න වැඩි වෙන එක වෙන්නේ කියලා එහෙම අනාගතය ගැන හිතන දැන් ඒ වගේම මේ සාමාන්‍ය සිද්ධියකදී වුණත් දැන් අපි හිතමු මේ කෙනෙක්ගේ කකුල කැඩුනා කියලා එයාට ගොඩක්ම දුක් හිතෙන්නේ දැන් අනාගතයට මුහුණ දෙන්න බැරි වෙන තමයි සම්මෝහය කියන්නේ වර්තමානයේ හිත පන්නනවා ඔය මම ගැටියේ පොතේ සිංහල එකත් ඉංග්‍රීසි එකත් දොස්තර කෙනෙක් කියනවා මම කියන්නේ සත්‍ය දෙතුන විසර්ජන කියන්නේ බලු දොස් කළා කියන්නේ කකුල වරන් වෙනවා කැන්සල් එකේ. ඊට පස්සේ කියනවා තව සමාන දෙකයි තියෙන දැන් ඊට පස්සේ උඩට එනවා මැරෙනවා කියන්නේ. මෙන්න වෙලක මත ඇරලා මේ ආසියාවට එනවා. ඔස්ට්‍රේලියාවෙන් කරේ. ආසියාවේ තියෙන විවිධ ක්‍රම මිනිහා එනකොට සිංගප්පූරු ක්‍රමයකින් මිනිහා සානිපේ නැත්තර කතා වෙදී. සිංගප්පූරුවේ ඉඳද්දී එයා වාහනේ කනන බල්ලෙක් කැටෙනවා. ඊට පස්සේ බල්ලේ කකුල කඩලා යනවා. ඉතින් ඒක බරපතල දෙයක්. ඊට පස්සේ මෙයාට සුමානකට සැරයක් යන්න වෙනද තුන්වෙනි සැරේ යනකොට කකුල කැඩිච්ච කැකිලි කැඩිච්ච කකුලෙන් ඊටු බල්ලා කතාව බලපුක එක සෙල්ලම් කරගෙන උට මතක නැහැ කකුල කැඩිච්ච ගැතිය. ඌ හරි ආසාවෙන් අනිත් එක්ක සෙල්ලම් කරන උට කියන යකෝ මගේ කකුල කැපිච්ච ගැන මම මුත්තර තැවෙනවා. හරි විසි මෝඩකමද සෙල්ලමින් නැත කරනවා. ඌද මෝඩයා මමද මෝඩයා. ඌද බල්ලා මාද බල්ලා. උතුන මේ අමතක කරන්න පුළුවන්. ඉතුරු කකුලෙන් වැඩ කරතයි. ඇයි මයිලක දුන්නා මම ඊයේත් පෙන්වලා ගන්න කියලා අත් දෙකම නෑ යන්නන්නේ. කකුලෙන් තන ගියාම ලියුල් ලියනවා. කකුල වල්ලනවා. බැදලා එකෙන් මේ පැටිස් හදනවා. කාඩ් ගන්නවා. කකුලෙන් අපිට අත් දෙකම තියෙද්දිත් එච්චර දෙයක් නෑ. අත් දෙකයි කකුල් දෙකයි දෙකම තියෙද්දි අත් දෙක නැති වෙච්ච ගමන් යාගේ කකුල් දෙක ඉතුරු ටික කරලා දෙනවා. ඉතින් ආමුද නුනට අපි දැන් අතක් නැතුව කකුලක් නැතුව ඉපදුනාම අපි කියන්නේ ඒක කරුණ විපාකයක් කියලා. තිබිලා ඉපදිලා ධෛර්ය සම්පන්න හිතෙන් නැති බවට චරිචුරු ගන්න නැතුව සතුරු ජීවිතයක් ගත කරනවා අතපය හතර තියෙන කෙනාටම hina වෙලා පේනවා තොපිට අතපය හතර තියෙද්දිත් නැති කම් කතා කරනවා බලපෑ මට අත් දෙකම නැහැ තොපිට වැඩි වැඩ මම කරනවා තාමිනික කපල මෙතනින් කපල යනවා මේ මේ මූල ලිංගයි බුද්ධ මාර්ගය ඔක්කොම කපල යනවා ඇක්සිඩන්ට් ඊට පස්සේ කොහොම හානිය පේනවා තනිපිලා උඩට රෝද පුටුවක් හදන ෂොප් එකක් දානවා half life half price කියලා මට දින ජීවිතේ භාගයයි මගේ කඩෙත් බඩු ගන්න මිල භාගයයි. half life half price විශොප්ට කියනවා. ඌේ රෝ වීල් එකකින් ගිහිල්ලා ආවි බාලියෝ දිහා බලලා කිනා මේතන තුල අඩුම ලාභ අඩුම මිල. මම හෙටත් උත්සාහ කරන මටත් කියනවා. ඔය හැම කෙනෙක් කරන්නේ මගේ මේ ජීවිතේ කරන උනන්දුවක්. මම පෙන්නන්නේ මොකද්ද ලෝකෙට මෙයාට ගහලා නැතුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ යා භාවනා කරනවා කියන්නේ මම සතුට ජීවිතයක් ගත කරනවා. අපිට උනොත් වෙන්නේ මොකද්ද අයියෝ කියලාද අනාගතය ගැන සම්මෝහයටපත් වෙලා වර්තමාන මොහොතේ දුකකටපත් වෙන්නේ ඒකම දරුවන්ට පුරුදු කරනවා ඒකම බණක් කරගන්න ඉතින් කොහෙද නිවන්නේ සංසාරස් දැන් මේ අපි දැන් ඒ වෙලාවේදී අනාගතේ හිත යන්නේ වර්තමානයේ හිත යන්නේ හරිම අමාරුයි ඒකෙන් සම්භවං අපච්චති කියලා බුදුහාම කියන්නේ අපේ දෝමනස්ය කොච්චර අපි ජය ගන්නවද කියනවනම් වෙච්ච සිද්ධීන් උඩට දාලා නිසා තීතේටි අනාගතේ එහෙනම් මගෙන් තව කෙනෙකුට දාලා මේක අසවලා කියලා ඌට නළුවක් දානවා. ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. මට මෙච්චර ගන්න පුළුවන්. මෙතන මේ කකුල කුන්නේ. මට පිළිකා හැදේ. ඉතින් මේ මනස සම්මෝහයෙන් කවුරු මොන විදකම කරත් මේ ලෙඩේ මානසික රෝගේ පිළිපොට පන්න ගත්තේ කියලා හදන්න බෑනේ. නැසෙ ඒ තරම්ම මේ කය මාම කියාගෙන ජීවත් වෙන්නේ. මේකට තුවාල වෙච්ච ගමන් මට තුවාල වුණා කියලානේ. ඉතින් ඒක බුදුහාමුදුරු කියනවා මේකයි කොහොමද උඹ දාලා යනව නේද? කැලලක් නැතුව දාලා ගියත් කුඩේක දාලා ගියත් උඹ හේතුවක් කරගන්න කොයි වෙලාවදී මේ වේදනාව එකක් දෝමනස්ස එකක් කියලා දකින්න මොකද ඒක දෝෂයක් වෙනවනේ ඒක වැඩි වෙන්නේ නැහැ කවදාකවත් ඒ දකින්න බැරි කර කර තමයි මෝහේ පහල කරන්නේ එහෙම ලෝකෙ තමයි වෛද්‍ය විද්‍යාව කරන්නේ ඒගොල්ලෝ ඒකෙන් සෑහෙන ගන්න කෝපේ ඉන්ෂුරන්ස් කාරෝ වට කර ගන්නවා බැංකු කාරේ වට කරන ඕක තමයි ඉන්ෂුරන්ස් කරලා තිබ්බනම් වැඩි හරිනේ කියන අරුව ඇවිල්ලා බැංකු ගාන කියනවා මම මේකට ගාණක් දෙනවා මට මෙච්චර පොලියක් දීම ආර මන්ද උකස් කියලා හිතන්නේ නැහැ දොස්තරලි දෙන පොලිමේ එන්න මේ ලක්ෂ 4ක් කරන ඔපරේෂන් එක ලක්ෂ 3ක් තැම්පත් කරොත් විතරක් ස්පිතාලට ගන්නවා. අද තියෙන සාත්‍ර තේරමයි දෝමනසේ අඳුරන් නැති අකුගේ ටැක්ස් කරන සාත්‍ර ටිකක් තියෙනවා. බුදුහාම කියන දෝමනසේ අයින් කෙරුවොත් ඔබ කැලේකට ගිහිල්ලා අරණ්‍ය ගත වෙලා කිසිම අපේක්ෂාවක් නැතුව මේක ඉන්න හරියක් ඉන්න ගල්ලි වලට කෑලට යක්කු ආරෝග්‍ය රැකගෙන පැත්තට ගිහලා තියෙන තියෙන ලෙඩ එක ඉවසගෙන හිටපන්. ඒක දිස්ති නෑ වගේ අලුතින් තියෙනවා. අපි ඒ තරමටම ධර්මයෙන් ඇත්තලා දිනවා, ප්‍රകൃතියෙන් ඇත්තලා දිනවා, සබහා ධර්මයෙන් ඇත්තලා දිනවා, ඊටි තත්ත්වයෙන් ඇත්තලා දිනවා. මේකේ වැඩ ගන්න විශාල මකර වේතන කණ්ඩායමක් ඉන්න ලෝකේ. අපේ මේ තකතිරුකම බැලන. බුදුහාමුදුරු බුද්ධෙම කියවන නිසා දැන් බුදුහාමුදුරු කොම් කරලා දාලා තියෙනවා. කිසිම හැඟීමක් නෑ. කිසිම වෙදකමක් ගැන කතා කරන්නේ නෑ. ඉතින් බැමිනි දුක් පැනිරහයි කියන දුක නැතිව දුක හරහා දුක නැති කරලා කතා කරනවා කියලා යල්පන්නන්දා. ඒකෙන් යනම්ද ලොකු චිත්ත ශක්තියක් තියෙනවා. ඒක තියෙන මිනිහට විතරයි මනුස්සය කියලා. මනුස්සයෙක් කළා චිත්ත ශක්තිය නැත්තම් මේ වෙන නමක් දාන්න ඕනේ ඒකට. මේ නෑ කියන කාර. නැති බැරි කියන කාට ධර්මදේශ ඥාන කියන්නේ මේ පලාද කිසි කෙනෙක් ගන්නවා මේක හැකි සංඥාව කියනට විතරක් දෙන්න දෙන්න පුළුවන්. පුළුවන් කියන කට්ටිය විතරක් නෙවෙයි. බෑ කියන එක හිතුවොත් ඒට වැඩි ඕ නියමක් නෑ. ඒ වෙනවනම් නැව ගව ගලකට ගහලා දාන්න ඕනේ මොකද? බෑ කියන එක. මොකද නැවත් කියනවා. හැකි සංඥාව තියෙනවනේ මොන දේ හරි කරන සක්කෝ කියන පළවෙනි දුන. කර්මමිත සූත්‍රයේදී සක්කෝ උද්‍යුත සූත්‍රය. යමෙක් බෑ කියනවා නම් මම කියන්නේ මේ මිනිහාට නොදකින් නොපතන් නොදෝමකින් අම්මලාට වුණා. ඊට මෙතේ හොඳ තම්බියේ හැකි යම් කියන්නේ. එහෙම මිනිසුන්ටයි මම කියන්නේ පින් කරන මට යන මගම්ගේ අනයන දාහන කල්යන මිතුර ලැබේවා. අහන්න දැන් ඉල්ලෙන්නේ හා යම් කියන දාටි. නැති බැරි නැති කරමු ඇති ඇති ඇති කරමු. අපේ බෞද්ධය විතර නැති බැරි જાතියක් මේ බුදුහාමුදුරුවෝ දුක්ඛ වස්තු හැම අම්බලදී බුද්ධෝත්පාද කාලේ කියන මනුෂ්‍යාත්ම භාවය කියන කියන සම්පත්තිය කියන බණ ඇහෙනවා කල්යාණ මිත්‍රින ඔක්කොම තියෙනවා. ඒ සීක තල්ලේ කියන්නේ ච හරි ශෞත්‍ය කියන්නේ. සාහස සාහස බැගී ගියාරි කොමාරින් ගියොත් පිටකට පුළුවන්. උඩ වදින්න ඕනේ. ලොකු ආවෘත්ති මේකයි යම කිරිකේ කණ්ඩායම් ලාගෙන තමයි නැහැ. උතු පෙරාගෙන හරි තමයි නැහැ. අනේ ඉතින් නැති බැරි ගන්න කොහොමද මම මේ ටික කරනවා කියලා යන මිනිසයා ඌට පහසු ගන්න දෙන්න ඕනේ ඌට අගය කරන්න ඕනේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේ කව අගය කරන්නේ හේම යන්නේ හිත කැමති නෑ යන්න බෑ කියනවා යකින් නෑ කමන්නේ මොන කරන්නේ ඔය ඊසොබම් බබුව ගෙල් බබුව තුලිය ගන්න ඉවසාගෙන අඬාගෙන හැමීට වැඩේ වෙන්නේ. ඒක ඉවසන පිට සමාධිය නෑ. අඩුමනේ තමන්ගේ හිතවත් ඉවසන්නේ. තමන්ගේ ඉතින් දැන් බෑ. පස්සව දාන්න කැමති. ඒ මනුස්සයා මොකටද බෑ. හොඳම දේ මත පැත්තකට කරලා යන්නේ. ඒකෝට ඉන්ටර්නෙට් ළඟ තියන බැන බැන ඉන්නවට වැඩිය පොඩ්ඩක් පැත්ත කරපුවම අපිට යන්න බාරයි දෙනවනේ. ඒ නිසා පිරිසක් එක්ක යනකොට හොඳට මතක තියාගන්න පිරිසේ විනිශ්චය පිරිසේ වේගය තීන්දුව කරන්නේ අමනයා මෝඩයා කම්මැලියා. ඒ නෑ බෑ කියලා වන්දිවට වෙන්නේ දුව නැතු යන්නත් බෑනේ. ඔක්කොම හිමීට යන්න පුළුවන් හැබැයි ඒකට ඉක්මනට යන්න බෑ. ඒ නිසා පිරිස නැතු යන්නේ කඩා වෙන. පිරිස අඩු වෙන්න අඩු වෙන්න වේගය. මේක වැඩි වෙන්න වැඩි වෙන්න බෑ කියන කට්ටියයි නෑ කියන කට්ටියයි නා කියෝයි. ඒ ඒ කට්ටිය ඉඳපම අද හැටි යකි නාගේ ඉන්නවා. ආබෝඩ කරගෙන ඉන්නවා. මේ 104ට නාකියෙක් ලීවිම මිල කියලා තියෙනවා. උඹේ වයස අමතක කරපන්. බ්ලඩ් ප්‍රෙෂර් එක අමතක කරපන්. ඩයබටික්ස් අමතක ඒක දොස්තරට බාර දීපන්. හුස්ම ගන්න බලන්න කියලා. ඇමරිකන් කාලේ 104 104 ඒකල් තියෙන හුස්ම යන පිට වෙන ගන්න බලන්න. මෙච්චරයි වටින මොදේ. ඔබ අනිත්‍යව කතා කරන්න වැඩ නැහැ. ඌ කියකම 104 නාකියා ඊමේල් එකක් එවන්නේ. කම්පියුටර් එකේ ටයිප් කරලා. නාකියු නැත්නම් ඔක්කොම නැති බැරි වෙන්නේ නැහැ. බෞද්ධමත් නෙවෙයි. අනේ එහෙම කට්ටිය බුදුහමරණ එකතු වෙනවා. බුදුහමරණ කියන අර කරනවම යනවා කියන ඒ තාක්ෂණික ගතිය අද තියෙන්නේ නිකන් බලු දින්න ගතිය. නාලාක් දින්න ගතිය නෙවෙයි. වෙලෙලා කරනවා චතුරු ගාලා පස්ස ගන්න. ඒක කරන වෙලාවකුත් තියෙනවා. ඒක කරන වෙලාවක තියෙනවා. මුංගු වෙලාවට බලනකොට ඇති ඇති සංඥාව ගන්නයි. ඒකට ප්‍රධානම දේ තමයි වේදනා ජෛතිකේ අපි හරීම බංකොලො. අපි හරීම දීනයි. අපි හරීම හීනයි. ඒ මොකද මේ වේදනා ජෛතිකයට බය නමුත් වේදනා ජෛතිකේ ඉච්චරම බලවත් කරන්නේ. පුහුණු කරපු මනසට ඉච්චර බලවත් කරන්නේ. ඒ හරහමයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා දුෂ්කර ක්‍රියා කරාට බුදුහාමුදුරු දුෂ්කර ක්‍රියා අනුමත කරන්නේ. කරලා පෙන්නන මට පුළුවන්. උඹලට උන් කරන්න ඕනේ නැහැ මම පාර කියලා දෙන්න කියලා. ඔසල සම්මත. දැන් මේ භාවනා විදිහේ තියෙන කායික මේ පීඩ කියන්නේ භාවනාව ටික වේලාවක් ගිහිල්ලා බොහෝ වෙලාවක් ගියන් පස්සේ මතු වෙන පීඩාව මේ දැන් මේ දුමනස්සයක් කියලා අඳුරගෙන ඒක මේ කියන්නේ එතනින් ඒක යටපත් කිරීමට ආයි ඒ කියන්නේ ආනාපාන ඥානාපානෙට සිත යොමු වෙන්නත් නැත්තම් ඒක යටපත් කරගෙනම මේ දැන් ඒ කියන්නේ ආනාපානෙ නොදෙනී සිටියත් ඒක යටපත් කරගෙන ඒ තත්ත්වෙන්න සිටීමද නැත්නම් නැවතත් ඕලාරික වශයෙන් ආනාපානෙ මතු කර ගැනීමද ඒ කියන්නේ මේ සුද්ධ කරගන්න ඉස්ලාම් සුද්ධ කරන්නේ වේදනාවයි දෝමනසයි වෙන් කරගත්තා දැන් තමයි දන්නවා ලෙඩක් නැහැ නමුත් හිත නිසා වේ දෝමනසට පත් වෙලා තියෙනවා ඉස්ලාම් නැසෙන්නේ නැති ස්ථාපිත කරගෙන උරුට්ටු වෙලා වැඩ කරන වෙලාව. දැන් හොඳටම තේරෙනවා දෙකට කවු පන්නේ ගාන්නේ. අච්චාරු දැම්මා වගේ දුරු දෙයටයක් වගේ ඇඟ එපා වෙලා තියෙනවා. එපා වෙලා ඉන්න වෙලාවේදී දැන් මම මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට මේ වේදනාව යටපත් කරන්න වේදනාවට ද්වේෂය ඇති කරන්න වෙනවා. නැත්තම් කරන්න බෑනේ. ඔක තමයි කරන්න එපා කියන්නේ. ඉහනේ වේදනාව ඇවිල්ලා තියෙන හේතු ප්‍රත්‍යය. එන වේදනාව එන එක සාධාරණයි මට ආවයි කියන ප්‍රශ්නේ දැන් ඇවිල්ලා තියෙන වේදනාව අවබෝධ කරගන්න වෙන ආපු වෙලාවක නැතුව එන්න තියෙන වේදනාවක් අවබෝධ කරගන්න බෑනේ. අනුන්ගේ වේදනාවක් අවබෝධ කරගන්න බෑනේ. ඇවිල්ලා කියන වේදනාව දැන් ඔන්න කියනවා පුළුවන් නම් කාගම් බැරි නම් කාගම් වේදනාව කොච්චර දාන්න. එතකොට හිත කියන හරි මම මේක සාර්ථකුණා කියලා කොහොමද දන්නේ? සාර්ථකුණා නම් ආනපානෙ පෙන්නේ. ඉතින් පුළු පුළුවන් ගා ආනපානෙ බලපන් මේක ඊට වැඩිය චිත්තක් කෙනෙක් ඉන්න පුළුවන් නම් හොඳට ඕන ඇති. දැන් පේනවා මේ දෙකට කපල පණුවක් වාගේ තමයි හීන දීන තුච්ච තත්ත්වයටපත් කරගෙන මේ වේදනාව වද දෙන හැටි. සාධාරණ නඩු අහන්න නැතුව දඩුවම් කරන හැටි. ඉතින් දැන් පේනවා මේ වේදනාචෛතසිකය අවබෝධ කරගන්න නම් මේක අස්පනා පිට ලේ පිට මේක දකින්න නැතුව ආයෙ හතු හිත තනියම ආයෙනක ඉන්න බෑ. සංසාරයක් ඉන්න බෑ. දැන් ඇවිල්ලා තියෙන කෙනෙක්. ඉතින් කියන්නේ තම්බරමන්නේ මාව තම්බනවා. බැරි කම්පන්නේ බැලනවා. අපම්මට ඊට වැඩි එක චිත්තක්ෂණයක් ඉවසන්න පුළුවන්. ඊපස්සේ අපි පාවා දෙනවා. පාවා දෙනවා නම් ඊළඟ කරන දේ සක්මන් කරලා ආයෙ වන්න පහුවෙන්ද ආයෙත් එනවා. අදට එක චිත්තක් වෙනවා. තව එක චිත්තක් වෙනවා යන්න යන්න යන්න තමයි තේරෙනවා. මේ නැවත නැවත පාර දෙනකොට ඒක කියලා තිනවා ඒ පෙරදිනේ පාලම වගේ විශාල පාලමක් කරගෙන ඒ ගුරුත්ව කේන්ද්‍රයට හරියට ජිල් බෝලකින් ගැහුවා. දිගින් දිගට ජිල් බෝලෙන් ගහන පාලම කරතයි කියලා. වාසිකුදේ හරියට වෘත්ත කේන්දරය අල්ලගෙන ගම්බිලි සැටකින් ගැහුවත් මුළු පාරම දෙන්නවා. හරියට ඒ කම්පන වේග දෙවෙනි ගම්බිලි සැටේ වැටුනොත් ගම්බිලි සැටේ යන්නේ. ජිල් බෝලෙන් ගහලා පාරම කරතයි. බුදුරණට නෑ එක මෙනී කිරීම ජිල් බෝලයක් ආවේ. මේ පාරමේ දැන් වෘත්ත කේන්දරය වැඩිලා නෙවෙයිනේ. වෘත්ත කේන්දරය ඉන්නේ හොඳටම තේරෙනවනේ දැන් කායන ප්‍රශ්නාවක් නෑ. වේතනා බුද්ධ දානම ඇවිල්ලා මූණට පෙන්වලා ඉතින් ආ ඒකම මෙන්න ආපු වීමක් වගේ දෙන්න තියෙනවා මොකද ඇඩ්වාන්ස් ඉතින් මෙනෙහි කරනවා කියලා වේදනාව වේදනාව කියලා කියන එක නෙමෙයි කරන්නේ නේද අපිට වේදනාව කියන්නේ කපනවා වගේ ගන්න පුච්චනවා වගේ නාඹරනවාද ඒක දර අපේ පෙන්වන්නේ වෙලාවට අනිනවාද ත්‍රිදීර දමිනවා ඒ ලක්ෂණ පේනවනේ ස්වභාවික ලක්ෂණ පේනවනේ ඒව එකක්වත් ප්‍රිය නැති වුණාට බෑ කියන බැරි සත්‍යක් නෙදී අස්පනාකට කවුරු බොරු කරපේ ගන්නේ ඔකට දෙන්නා සත්‍යය මෙනෙහි කරනවා කියන්නේ අවුලන්නේ. මෙනෙහි කරනවා කියන එක උපක්‍රමයක් විතරයි. ඒකට ප්‍රශ්නේ නෑ. තමයි දැනෙනවා. මේලා මම තියෙන පුච්චන ගතිය, හනින ගතිය, මිලිකන ගතිය, දඟලන ගතිය, එක දැනක තියෙන ගතිය, පදාර්ථයක්, එක පිටක්. ආන්නේ විතර වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න සම්මෝහයෙන් ඉඳලා බෑනේ. වර්තමාන මොහොතේ ඉඳ බලන්න. වර්තමාන මොහොතේ මම උතුර බලන වෙලාවක් නෙවෙයිනේ. අසුචි වලක වැඩිච්ච වෙලාවක් නේ. ඒ සතිය පිටවන්න පුළුවන්. ඒ සතිය කොච්චර විශේෂද කියලා. මේක නොපිළිචියොත් ආය සංසාරයක් ඉඳ වෙනවනේ අපිට නේ මේ පරිප්පුව ගන්න වෙනවනේ නැතු යන්න බෑනේ දැන් ආපු එකේ පුළුවන් තරම් පොඩ්ඩක් එනකොට ආනාපානේ නිකන් වාංගුවක් විතරයි වෙලා පුළුවන් වෙලා ආනාපාන බාන්න නැත්නම් මේ වේදනාවත් එක්ක න බැරි වෙනකොට ආනාපාන කරන්නේ මොනක් කරනද පාව දිල නැගිටලා යනවා හැබැයි නැගිටින්නේ අනිත් දවසේ මේ ටෙඩි පිටක්ෂණයක් ඉන්නවා කියලා හිතා ඒ යෝගාවචර අනිත් දවසේ වේදනාව එනකොට පරිේෂණ සඳහා අමුදෝගයක් විතරයි දුක ඊයකට පරිශෙන් අමුදොන්නේ පැයද අමුදොන්නේ තමයි ඊගාටනේ වේදනාව ඒතර වේදනාව දිහා බලන්නේ නොදකින් ඔබ දැන් පැත්තේ නෙවෙයි මගේ පරිශෙන් කරනෝනේ පරිශනාකාරය අමුදොන්නේ ඒතර ජීවිතේ පිළිබඳ ආකල්පේ ලොකු වෙනසක් ඇති වෙනවා එහෙම නැත්නම් හිතන්නේ කාටද දුක්කට ආවද ඒයි කාල කන්නවල පව් කරලා නිදිනවා කියලා හිතන්නේ දැන් කියන පව් කරලා කියන්නේ ඉන්නේ ඌට වාහනකට අමුදොන් වෙලා දිලා තියෙනවා දැනගත්තොත් උදිනවා එතකොට අපේ ජීවිතේ දිහා වේදනාව දිහා බලන දෘෂ්ටි කෝණයෙන් ක්‍රමික පුංචි වෙනසක් ඇති වෙනවා. ඒක painfully slow. තාමත් මෙහෙල සිද්ධ වෙන්නේ ගොඩාක් කල් යනවා. නමුත් ස්ථිර වෙනසක් කරනවා. ඒක ඕනම අබෞද්ධයෙකුට තේරෙන මේක ඉස්සර වගේ දෙයක් තද වෙන්නේ නැහැ. තමන්ටත් තේරෙනවා. තද වෙනවලු තේරුම් ගන්න හරි. දැන් වයර් මාර්ග වෙලා තියෙන්නේ. දැන් සංගෝහයි. ඔබ බලපන් අර බලන්න. ඒක අකටම දීර්ඝව කිරීමකුත් තියෙනවා. නැත්නම් අපි මෙතනින් කරලා දෙන්නේ හඳුන්වා සමීකරණය කියලා දීලා යුද්ධෙට දාන එක විතරයි. ෆයිල් කරලා කරලා කරලා කරලා කරලා ඇත්තටම ගෙදරතර ගේ ජීවිතේ පුදුමාකාර අභියෝගශීලී. අවුරුදු 8ක් විතර ඉඳලා තියෙනවා කන්න දෙන පරිප්පුලි සෑහෙන කපාන කැවේ කාලේ. අද උනා ජොලියේ ඉන්නේ ඒ කාලේ කවදාක දුකක් ආවට කරදරයක් ආවට ඒක කාලකන්නිකමක් කියලා හිතුවේ නැහැ. මේක දරන්න තියෙන එකක්. කවදාද දරපන්. බැරුවේ නැත්තම් ආය සංසාරයක් ඉඳ වෙනවා. කතා දෙකක් නෑ. ඕක ආපහු වෙනකන් ඉඳ. මේකට වැඩි වැඩි හොඳයි. පැමිණිච්ච වෙලාව වැඩ කරන්න. ඔක්කොම කරන්න බෑ. වදදීමකට යනවා, මට්ටමකට යනවා. ඒත් තව ටිකක් යනවා. බුදුහාමුදුරුවෝ teri ධර්ම ජීවත් වෙනවා. ආදීට දෘෂ්ටි කෝණයෙන් බලනවා. වේදනාව යන්නේ මනකට හරියම සජීවී, හරියම පනපෝන නිකන් විටමින් එකක් ගහුවා. විටමින් C, විටමින් B12 දෙක වගේ ගහනවා. ආයෙ මොකද නෑ ආවට පස්සේ දෙති ලේදකුණු වීර දෙපළ වගේ ලේදක් කරනවා උට එන්නේ නැහැ ගට්ස්. අට පස්සේ කනවා නෙල්සන් වීරය කියලා කියන්නේ උට අතකට වැදිලා අත කැඩුණා පස්සේ ඉතුරු අතින් මේ ෆයිට් කරන මනුස්සයාට එංගලන්තේ දැන් ප්‍රධානම යුද්ධ වීරයෙක් විදිහට සලකනවා. බුදුහාමුදුරුවෝ කියන අතක් නෙවෙයි ඒක මුළු කයම ගියත් ෆයිට් කරපන්. යුද්ධ සෙබලෙකු 1000ක් දෙනවට වැඩිය හොඳයි ඔබ ඔබ දිනගන්න කියලා. බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ වගේ පොලි ටාස්ක් එකක් නෙවෙයි අපිට බරපතල වගකීමක් ජීවිතය පය දෙකම සුදු කියලා චතුරංග සමන්නක සමන්නකට ඉන්නේ ඒකවත් කියන දත දතර තියලා හපලා උඩුතර තියලා දිව තල්ලු කරලා කීල්ලෙන් දාලි දාගෙන මම මේ හිතට ද්වේෂයෙන් දෙන්නේ දුක ආවට දෝමනසෙන් දෙන්නේ මම බලනවා එන එන වේදනාව දෝමන ඒකේ නොහුරු ගතිය මේ නුරුස්නා ගතිය දිහා බලාගෙන ඉන්නවා අනේ කාදද මම මේක ජයගන්නේ දිනාගන්නේ පතාගන්නේ මේක මේක විදි විදින්නේ මොකද දුක ප්‍රතික්ෂේප කර නොහැකි විදිහට යථා භූත ඥානයක් තියෙනවා. දුක සැප වගේ මායා කරන්නේ. යථා භූතම ඇති හැටිමයි වෙන්නේ. දරාගන්න බැරි එක වෙනම කතාවක්. ඉවසපන්. පොට්ටක් ඉවසපන්. ඔච්චර තමයි දාවත් දායදයක් විදිහට දරුවෙකුට දෙනවා දෙන්න තියෙන ඔච්චරයි. මේ දරුවට එයා කන්ඩිෂන් දාලා දීලා සැප ගන්න මහාන යාන හොරදින එක නේ ඌ අපායට ලං කරනවා ඒක කරන්නේ. කියන්නේ හම්බ කරගන්න. ආපන් දුවකාකෝ ඉවසපන් දැන් මේ නිවේද කරන්නේ පරම්පරාව මේ ළඟදී අර එක එකෙකුට ගෙනත් කියලා බෙන්සෝ හොඳම කාර් එකක්. මේ ලංකාවේදී ගිහලා තියෙනවා 240 දුරවල. ඊට වෙන්ඩෙක්කදී ගිහලා 18ක් උඩදිය ගහකට වෙලා කුඩු වෙලා තියෙනවා. බෙන්ස් කම්පැනි එකක් පිටා ගන්න බැලු කොහොමද උන්නේ කියලා බලනකොට වෙලා තියෙන්නේ වාහනේ යනකම වයිපරයකට වතුර ගහලා. වතුර වෙනවනේ. ඒ ටිකට බෙන්ඩ් එකක් ඇවිල්ලා තිනවා බෙන්ඩ් එකේ ඉන්න ගහරව ගන්න බැරි නම් උත්තිං කියලා වැඩිච්චාම තාත්තා කියලා බලනකොට අලුත්ම බෙන්ඩ් එකේ පුතා නැතිලා තාත්තා හරි සන්තෝෂයි මොකද මම බෙන්ඩ් එක දැන් ඉන්න තාත්තාට උන්ව වෙන අන්තෝෂ තමයි බෙන්ස් කම්පැනි ඇවිල්ලා හොයලා බලලා කිව්වලු ඒකේ බ්ලැක් බොක්ස් එක තියෙනවා මොකද කම්පැනි එකේ ඔක්කොම වෙන වැඩ තියෙනවා බලන්න එකළු වෙන්න පුළුවන් නේ අර වේගේ යන ගමන්ම වින්ස්ක්‍රීන් එකට වතුර ටිකක් දාලා දෙන වින්ස්ක්‍රීන් එක සුද්ධ කරන්න. එතකොට බෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා දැක ගන්න බෑ. ඒ චිත්තක්ෂණයට පයින් ගියා. තරපේ ගහලා අතප්පයක් හැදේ උන ගොඩ ගන්න පුළුවන්. ලක්ෂ 240 ගොත් අපි. කොල්ලත් ඉතුරු වෙනවා. කකුල නැතුව හරි කමන්නේ. දැන් ඊළඟ ගන්න පරිප්පු කියනවා. ඒක පුතයි විතරයි. ඔව් නිල් මොන නිල් නිල් නිල් නිල් නිල් විනිල් මැණික් දැන්ද කියනවා නෙල් මැණික් නෙමෙයි විනිල් මැණික් විනිල් ඔව් විනිල් ඒක බලනකොට ඉන්නේ මේ තාම බිස්නස් කාලේ බෝඩ් එකක් එහෙම දාලා තියෙනවා ඉතින් ඉවරයි ඉතින් මම ඔක්කොම ඉවරයි හොඳ හම්බ කරපු හොඳම දෙයින් දරුවට අරන් දුන්න හොඳම දෙල්ලම් බඩුව දරුවට දෙල්ලම් බඩුව කියලා බෙන්ච් කම්පැනි එක ලැජ්ජයි කම්පැනි වහ බිස්නස් අලුත් එකක් දීලා දෙන්න දොනේ මිනිහට මිනිහා පුළුවන් නම් මිනිහා දෙනවා මොකද මේ කොම්බයින් එක වාද විල්ලෙන් දාන්නේ අලුතෙන් හදපු මොඩල් එකේ මේ කැපිලා එතන මරණයි කියන්නේ. කොච්චර එක්ස්පෙරිමන්ට් කළාද කරන්නේ? කරුමෙට ඔය තාත්ත මැනිකාරයමයි කියලා බෙන්ත් එකේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඉඳගෙන ඉවසගෙන ඉන්න පුළුවන් නම් මම හිතන්නේ මේ පයින් යනවා විතර වාසනාවක් වුණු ලෝකෙම නැහැ. ඒක අපේ දරුවන්ට පයින් යන දේ තියෙන ඉඩ ඇරන් දෙන්න. අපේ දරුවන්ද දෝතේ මොටිකයක් කරන බොන්න තියෙන ඉඩ ආරම්භ දෙන්න. අපේ දරුවන්ට ස්වභාවික හුස්ම ගන්න ඉඩ ආරම්භ දෙන්න. අපේ දරුවන්ට ස්වභාවික ආලෝක බලන්න ඉඩ ආරම්භ දෙන්න. ඒවයි නයින් කරලා හදනකොට උන් කවදා හරි අපිට වයින්ද. ඒ මොකද අපේ දෘෂ්ටිය වැරදි. අපි මේ දුක විඳින්න නැති වෙන්න දෙන්න හදන මේ විකාරේ ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද දුක තිබුණට ගොරෝසු වෙලා ඉන්න නිසා සිංහලයා කියන්නේ පැමිණි දුක් පැනලා කියලා. අපි අපි ස්ථාවර ගන්න වාතාවරණ කරලා ඔව් විනාඩි 30ක් වැඩි කරලා තියෙනවා. විද්දාවදාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. විද්දාවදාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. විද්දාවදාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසන ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවිපාරපත්‍ය දිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු